සදර මේ රැස්වලා සිටිනවා අද දින අපේ උතුම් වූ ධර්මදේශනාව විශේෂ වූ ධර්මදේශනා මාලාවකට අද පටන් ගන්නවා අපේ පටිච්චසම්පාද විවරණය අපි සුපුරුදු පරිදි අදත් අපේ කල්‍යාණ මිත්‍ර ආනමදර්ශී වලව්වේ ආනමදර්ශ ස්වාමීන් වහන්සේට පාද නැමත ආරාධන කර සිටිනවා මේ තුන් ධර්මදේශනාව අපේ ශිරු දිනාටම දේශනා කරන මේ තිරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්කයිප් තාක්ෂණය ඔස්සේ සජීවී මේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි සියලු දෙනාටම මේ manussත් භාවය ලැබුණා කියලා කියන්නේ මේ ලෝකේ කලාතුරකින් ලැබෙන දෙයක්. කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයකට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් හම්බෙනවා කියන්නේ හරිම වාසනාවන්ත අවස්ථාවක්. ඒ වාසනාවන්ත අවස්ථාව අපි අපේ ජීවිතය තුළ සාර්ථකව උදා කර ගන්නට නම් නිවැරදිව ප්‍රයෝජන ගන්නට නම් අපි තුල තියෙන්නට ඕනේ අපේ ජීවිතයේ සත්‍ය හොයන ඒ උතුම් ධර්මය අපේ ජීවිතයට ගලප ගැනීමේ හැකියාව. අපි ඒ සඳහා ඉස්සෙල්ලාම අපි තුල බලන්නට ඕනේ කල්පනා කරලා මේ ජීවිතයේ සත්‍ය හොයන්නට අවශ්‍යතාවයක් අපි දුර තියෙනවද කියලා. ඒ සත්‍යෙීමේ අවශ්‍යතාවය ඇති කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ තුලින් සැබෑම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුયો ගත්තහම විශාල පිරිසක් 99%කටත් වැඩි ප්‍රමාණයක්ම මේ ධර්මයේ හොයන්න අවස්ථාවේ ඇති වෙලා නැහැ. ඒකට හේතුව තමයි අපේ තියෙන මේ తాවකාලික තෘප්තියක් හොයන ගතිය නිසා සුඛකාමානි බුහතානි මේ සැපය తాවකාලිකව සැපය හොයන ගතිය නිසා අර විමුක්තිය හෙවීමේ අවශ්‍යතාවය අප තුලින් මගහැරලා යනවා. බුදුරජාන් වහන්සේ ඒකට පෙන්වා දීලා තියෙන්නේ හරියට මේ කුෂ්ඨයක් කසනවා වගේ කියලා. කුෂ්ඨයක් කසනකොට ලැබෙනවා తాවකාලික ආස්වාදය. ඒ తాවකාලික ආස්වාදය නිසාර කුෂ්ඨයේ තුලින් ලැබෙන වේදනාව මගේ හැරලා යනවා. මෙන්න මේ නිසා හිතනවා කුෂ්ඨය හොඳ වුණා ඒ වේදනාව දුරු වුණා කියලා. අන්න ඒ වගේ මේ ලෝකයේ සියලු දෙනාම යොමු වෙන්නේ මේ කාමයන් පස්සෙමයි. කාම සැපයක්මයි හොයන්නේ. ඒකට හේතුව අපි සියලු දෙනාම මේ නිත්‍ය සැපයි ආත්මයි කියලා ගත්ත ලෝකයේ තෘප්තියක් හොයන නිසා. පින්වතුනි මේ ලෝකේ යම් කිසි කෙනෙකුට කාමයන් ඔස්සේ සැපක් ලබනකොට ඒකේ ආස්වාදයක් තියෙනවා. නැතෙන හැබැයි ආස්වාදය අර කුෂ්ඨේ රසයෙන් ලැබෙන ආස්වාදය වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වා දීලා තියෙන්නේ తాවකාලික සැපයක් සඳහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ මේ සත්‍ය අවබෝධ කරලා මේ සදාතනික සැපයක් ලබා ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඇත්තටම මෙතන ලස්සන වචනයක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විඳින්නෙක් නැතුව සංසිඳීමක් ලබන වැඩපිළිවෙලක්. අවේදිත සුඛයක්. එතකොට මෙන්න මේ කාරණාවට යොමු වෙන්නට අපි ඉස්සෙල්ලාම අපි තුන අවශ්‍යතාවය අපි ඇති කරගන්නට ඕන. මම ඒ සඳහා මූලික කරුණක් අද කියලා දෙනවා මේ පටිච්චසමුපාදි වරණය පටන් ගන්නට කලින්. මොකද පටිච්චසමුපාදය ගැන කතා කරනකොට අපිට ගොඩාක් ගැඹුරු කරුණු තමයි කතා කරන්න තියෙන්නේ. නමුත් අපට ඉස්සල්ලාම මේ ධර්මයේ අවශ්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහා අපට මේ සසරේ ස්වභාවය ඇයි අපි ධර්මයකට යොමු වෙන්නේ? අපි ධර්මයකට යොමු වෙන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඒ වගේම අපි මේ ධර්මයට ප්‍රමාද වෙන්නේ යොමු නොවෙන්නේ ඇයි කියන කරුණාව අපි පැහැදිලි කරගන්නට ඕනේ. මම පුංචි උදාහරණයක් කියන්නම් මේ අද සමාජයේ තියෙන ස්වභාවය කල්පනා කරලා පින්වතුනි අපි කවුරුත් දන්නවා මේ ධර්මය අහන්න යොමු වෙන අය දැන් ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දන්න නිසා අපි කවුරුත් දන්නවා පින කරාම සැප විපාක ලැබෙන බවත් පව් කරාම දුක් විපාක ලැබෙන බවත් පින කරාම සැප විපාක ලැබෙන්නේ පව් කරාම දුක් විපාක ලැබෙන බව පිළිගන්න දෙයට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා මෙලොව පරලොව විශ්වාස කරලා පින පව විශ්වාස කරන එකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. පින්වතුනි ටිකක් කල්පනා කරලා බලන්න මෙන්න මේ වගේ ස්වභාවයක්. අද සමාජය පිළිබඳව ටිකක් හිතලා බලන්න. මොකද අපි මේ මම මේ කාරණාව කියන්න හේතු වන්නේම අපි මේ తాවකාලිකව කාමයන්ගෙන් ලැබෙන සැපයට ගිජු වෙලා ඉන්න නිසා. මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි මේ සත්‍ය ගවේෂණය නොකරන නිසා ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අද ලෝකයේ ගත්තොත් එහෙම මිනිස්සු බහුතරයක්ම ඉන්නේ සැප විඳින නැත්නම් අධික සැප විඳින කීර්තිරාවයේ බලය තියෙන අය බෞද්ධය නෙමෙයි අන්‍ය ආගම් අය. ඒ කියන්නේ මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැති ලෞකික සම්මාදිටියක් නැති මෙන්න මේ අය තමයි විශාල වශයෙන් ධනවත් වෙලා බලවත් වෙලා මේ සමාජය තුල සිටින්නේ. එතකොට එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද මේකට මේ ආගම් ප්‍රශ්නයක් නැහැනේ මේකට මේ මේ සත්‍ය තියනවද නැද්ද කියලා ඒ ප්‍රශ්නයක් නැහැ මේකට මේ ලැබෙන හැටියට තමයි විඳවන්න තියෙන්නේ කියලා නැත්තම් මේ මේක අපි මේ සතුටින් භුක්ති විඳිච්ච දෙයක් කියන කාරණාව කෙනෙකුට හිතෙන්න පුළුවන්. පිටුදින මේක හොඳට කල්පනා කරන්න අපේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන්නට ඕනේ. අපේ ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් මෙන්න මේ කාරණාව කල්පනා කරන්න බෑ. ලෞකික සම්මාදිට්ඨිය එක තමයි අපට මේ මෙලව පරලොව පිළිබඳ විශ්වාසය පිනපව පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ. මේ විදිහට යම් කිසි කෙනෙක් පිනපව විශ්වාස නොකළොත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කෙලින්ම යන්නේ නිරේ නැත්තම් තිරසන් ලෝකේ. එතකොට මේ මෙලොව පරලොව විශ්වාස නොකරන මේ පිරිස කවදාවත් නැවත සුගතියකට යන්නේ නැහැ. එහෙනම් ඔය ධනවත් වෙලා බලවත් වෙලා ඉන්න කිසි කෙනෙක් කලින් ජීවිතේ ඔය ආගම් වල නැත්තම් මෙලොව පරලොව විශ්වාස නොකරන ආගමක් අදහමින් හිටපොයි නෙමෙයි. එහෙම වෙලා හිටියනම් ඒ කට්ටිය කවදාවත් නැවත මිනිස්සෙක් කියලා උපදින්නේ නැහැ. එහෙනම් ඔච්චරට ධනයක් බලයක් ඇතුව උපදින්නේ ඇයි? පින්වතුනි මේ මෙලොව පරලොව විශ්වාස කරන කෙනෙක් කරපු පුණ්‍ය ධර්මයේ විපාක එක තමයි ඒ කීර්තිරාවය, ඒ බලය, ධනෙ සියල්ලක්ම ලැබෙන්නේ. එහෙනම් ওই සියලු දෙනා කලින් ජීවිතවල බෞද්ධ වෙලා හිටපු අය. මොකද බෞද්ධ වෙලා හිටපු කෙනෙකුට හැරෙන්න ওই වගේ සැපක් ලබන්නට ওই විදිහට බලයක් ලැබෙන්නට පිනක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිත් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටික දුගතියනවා. එතකොට ඇයි එහෙනම් බෞද්ධ වෙලා ඉපදිච්ච අයට ওই වගේ ඉරණමක්වත් උනේ? ඒකට හේතුව තමයි බෞද්ධ වෙලා හිටියට තමන්ගේ ජීවිතය තුළින් দমনයක් කරන්න උත්සාහ කරේ නැහැ. තිසරණයට යොමු වෙලා හිටියේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න යොමු වෙලා හිටියේ නැහැ. හැබැයි මෙලොව පරලොව විශ්වාස තිබීමත් එක්ක සුඛ විපාකයට යමක් රැස් කරගත්තා. අන්න ඒ නිසා ධර්මය ලැබුණේ නෑ. මොකද ධර්මයේ හැසිරෙන්න අවශ්‍යතාවය යොමු කරගත්තේ නෑ. ධර්මයට යොමු වුණේ නෑ. ඒ නිසා ධර්මය ලැබුණේ වෙනාගමක ඉපදුනා. හැබැයි අර සුඛ විපාකයට රැස් කරගත පුණ්‍ය විපාකයට අන්න සැප ලබනවා. එහෙන් බැලුවොත් පින්වතුනි බලන්න අපි තුල අපේ ජීවිතය අපි ධර්මයට යොමු නොකර ගෙන හිටියොත් අපටත් ඔය ඉරණ මාත් වෙන හැබැයි මරණින් මත් කෙලින්ම ආයේ නිරේ තිරසන් ලෝකේ പ്രേත ලෝකේ මොකද කරපු සැප ටික පින් ටිකේ සැප විඳවනවා ධර්මය අවබෝධ කරගන්න යොමු කරගත්තේ නැති නිසා අන්න ධර්මය ආය ලැබෙන්නේ නැහැ මේක තවත් ගලවන්න පුළුවන් බුදුරන් වහන්සේගේ දේශනාවක් තියෙන සංයුත්නිකායේ දේවතා සංයුත්තේ සූත්‍රයක් මේ බුදුරන් වහන්සේට ඇවිදලා දෙවිවරු බලිනවා දැන් දිව්‍ය ලෝකය කියන්නේ මනුස්ස ලෝකෙට වඩා පින තියෙන එකක් නේ. විශාල පිනකි. මනුස්ස ලෝකේ පින වගේ නෙමෙයි දිව්‍ය සැප කියන්නේ. එතකොට ඒ සැප ලබන්න, ඒ කීර්තිය, ඒ ආයු වර්ණ මේවා ලබන්න කොච්චර පිනක් කරන්න ඕනද? එවැනි පිනක් සාමාන්‍ය මිනිසෙකුට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එවැනි පිනක් කරන්න බෞද්ධ කෙනෙක් නැත්තම් මේ පිනපව විශ්වාස කරන කෙනෙක් වෙන්නට ඕනේ. බුදුරණවහන්සේට බයින රැඳිලා. කවුද බයින්නේ? දෙවිවරු පිරිසක්ම වෙලා බයින්නේ. දෙවරු පිරිසක් ඇවිල්ලා බුදුරණවහන්සේට බණිනවා. බණිදි බුදුරණවහන්සේ කරුණ කියනකොට එක දෙවි කෙනෙක් පැහැදිලා ඒ දෙවියා යන්න යනවා. නමුත් අනිත් සියලු දෙවිවරු බුදුරණවහන්සේ කරුණ කියද්දි කියද්දි බණිනවා. මේ බුදුරණවහන්සේ ජීවමානව ඉන්නේද්දි බුදුරණවහන්සේ ළඟට ඇවිදෙන්න අර සුඛ විපාක පිණින් සැප විපාක ලැබපු දෙවිවරු බුදුරණවහන්සේගෙන් බුදුරණවහන්සේ නිවැරදි කරන්න කරුණ කියද්දි කියද්දි පහදින් නැතුව බණිනවා. ඒතර බලන්න එහෙනම් පින්වතුනි මේ මිනිස්යාගේ අඥානකම කියන්නේ මේ ධර්මයට යොමු වෙන්නේ නැතුව ධර්මයට යොමු නොවන කෙනාගේ කොච්චර එයාට තියෙනවද මේ සසරේ භයානකත්වයක් ඒ වගේම තව කාරණාවක් පැහැදිලි කරලා දෙන්න කැමති මොකද මේ අපිට මේ සසරේ තියෙන භයානකකම නැත්තම් අපි මේ කාමයන් ඔස්සේම යනවා අපි తాවකාලික තෘප්තිය ඔස්සේම යනවා අපි මේ සැබෑ විමුක්තියක් නැත්තම් සැබෑ රැකවරණයක් හොයන්න නැතිකම පැහැදිලි කරලා දෙන්න ඒ තමයි අද සමාජයේ බලනකොට අපිට මෙන්න මේ වගේ කරුණු දකින්න පුළුවන්. ඒ තමයි දැන් මම කලින් පැහැදිලි කරන්නේ මිත්‍යා දෘෂ්ටියයේ ඉන්න කට්ටිය ඉන්නවා හොඳට ධනෙ තියෙනවා බලය තියෙනවා. සමහර අය ඉන්නවා වැරදි වැඩමයි කරන්නේ. දුස්සීල් සිල්වත් නැත්නම් සිල් කඩන එකමයි කරන්නේ. මෙන්න මේ ධර්මයට යමු නොවන එකමයි තියෙන්නේ. හැබැයි මේ කට්ටිය එන්න එන්න ධනවත් වෙනවා. මේ කට්ටිය එන්න එන්න බලවත් වෙනවා. යස කේසිය හොඳට යොමු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මොකටද සීල් රැකලා මොකටද මේ ධර්මයේ ඇසිරලා මේ මෙලොව ලබන කොච්චර සපක් තියනද ඒ විදිහෙ නොකර තව සමහර අය ඉන්න පුළුවන් පින්වතුනි මෙන්න මේ වගේ සමාජයේ තියෙන ස්වභාවය මම මේ කියන්නේ සීල් රකින්නේ නැහැ දුස්සීලයි ධර්මයේ ඇසිරෙන්නේ නැහැ ඔන්න ඔය විදිහට ධනවත් වෙනවා වගේම සමහර අය සීල් රකින්නවා ධර්මයේ හැසිරෙනවා බණ භාවනා කරනවා විමුක්තියම හොයනවා හැබැයි gedara ප්‍රශ්න ධානේ නේ ඒ වගේම ජීවත් වෙන ක්‍රමයක් නෑ එන්න එන්නම ප්‍රශ්න අ르බුද වැඩි වෙනවා දුකම එනවා කෙනෙකුට දෙන්න පුළුවන් මොන මේ කරදරයක්ද ධර්මයේ හැසිරෙන කෙනාට නම් මෙහි ප්‍රශ්නේ ඉන්නේ ධර්මයේ හැසිරෙන්නේ නැතුව වැරදි විදියට මෙන්න කෙනාට හතුටින් ඉන්නවා නම් ඉතින් මොකටද මේ මෙලොව තියෙන සැප අතහැරලා පරලෝක දෙයක් ගැන හිතන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම එන්නේම ලෞකික සම්මා දිට්ඨියක් නැතිකම නිසා. මෙයා මේ දකින්නේ නෑ මේ කර්ම කර්ම විපාකයේ වෙනස. පින්තුනි යම් කිසි කෙනෙක් ඉන්නවා අතීත ජීවිතේ විශාල පුණ්‍ය කර්මයක් කරලා. ඒ වගේම එයා මේ ජීවිතේ අධික සැප පිණිස උපදිනවා. හැබැයි මෙයා මොකද කරන්නේ ධර්මයට ගරු කරලා නැති නිසා ධර්මයේ ඇසිරෙන්න ඕන ජීවිතයක් යොමු නොකරගෙන හිටපු නිසා ධර්මයක් ලැබෙන්නේ නැහැ. තව තවත් වැරදි ක්‍රමවලින් සල්ලි හොයනවා. හැබැයි මෙයාගේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටියත් සමහර වෙලාවට තියෙන කෙනා වෙන්නත් පුළුවන්. දුස්තිර කෙනා වෙන්නත් පුළුවන්. ධර්මයේ ඇසිර නොවන කෙනා වෙන්නත් පුළුවන්. එයා එන්නෙන් ධනවත් වෙනවා. ඒකට හේතුව එයාගේ ජීවිතයේ පින්වද නැවත සුගතියකට සකස් වෙන්නේ කල්ප ගානකට නැවත සුගතියකට ජීවිතේ කල්ප ගානකට සකස් නොවන නිසා මොකද වෙන්නේ? කරපු පින් විඳවන්න වෙනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන දැන කළ කර්මයන් කර්මයන් විපාක නොවි සසර කෙලවර කෙලවර කිරීමක් නැහැ. දැන් මෙයාගේ ජීවිතය යොමුවන්නේම දුගතියකට කල්ප කාලාන්තරයකට නැවත සුගතියකට යොමු වෙන්නේ නැහැ. එන්න එන්න ධනවත් වෙනවා. ඇයි ඊළඟට මනුෂ්‍ය ලෝකයකට එන්නේ නැහැ කල්ප කාලාන්තරයකට. එහෙනම් කරපු පුණ්‍ය විපාකය යාට විඳවන්න වෙනවා. අන්න ඒ පුණ්‍ය විපාකෙ එන්නේ එන්නේ සැප ලැබෙනවා. ඒකයි පින්වතුනි ධනවත් වෙන්නේ. නමුත් ඔක ලෝකයට තේරෙන්නේ නැහැ. ඇයි ධනවත් වෙන්නේ කියලා. ඒ වගේ පින්වතුනි යම් කිසි කෙනෙක් ඉන්නවා හොඳට ධර්මයේ හැසිරෙනවා. පින්දහම් කරනවා. හැබැයි යාගේ ජීවිතයේ සම්පූර්ණම දුකක්මයි ලැබෙන්නේ. ධනයක් නැහැ කිසි දෙයක් නැහැ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි මෙයාගේ ජීවිතයේ පින්වතුනි සකස් වෙනවා සමහරලාවට කෙනෙක් බොහෝ කාලයක් සුගතියකට සමහරලාවකට කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ඕන පරිසරයකට ඊළඟ ජීවිතයේ දුගතියකට සකස් වෙන්නේ නැහැ බොහෝ කාලයකට දුගතියකට සකස් වෙන්නේ නැහැ අන්න දැන දැන කර කර්ම තියනවා දුක් විපාක විඳවන්න දැන් මෙයාගේ ජීවිතේ ඊළඟ ජීවිතයක් දුගතියකට සකස් වෙන්නේ නැතිනම් දැන් මේ ජීවිතේ තමයි දුක් විඳින්න තියෙන්නේ අන්න මොකද වෙන්නේ එයාට එන්න එන්න ප්‍රශ්න වැඩි. එන්න එන්න දුක වැඩි. ඇයි ඊළඟ ජීවිතය දුගතියකට සකස් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව පින්වතුනි මේ ලෝකයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ලෞකික සම්මාදිට්ඨිය නැති නිසා. ලෞකික සම්මාදිට්ඨිය ඇති කෙනාට ඔය කාරණාව තේරෙනවා. එයා කවදාවත් හිතන්නේ නැහැ හොඳ කිරීම නිසා දුක් ලැබෙනවා කියලා. කවදාවත් හිතන්නේ නේ නරක කරපු නිසා සැප ලැබෙනවා කියලා මේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත නිසා. මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරන ආකාරය යම් කිසි කෙනෙක් තේරුම් ගන්න තේරුම් ගන්න එයා කල්පනා කරනවා අනේ මේ ජීවිතේ හැමතිස්සෙම තියෙන දුකකට යමු වෙන එක අපි අපේ ජීවිතේ తాවකාලික තෘප්තියක් විතරයි මේ ලබන්නේ. తాවකාලික ආස්වාදයෙන් බලන්න හිතලා අතීතේ හිතපු අතීතයේ අපි ලැබපු සියලු සැප ඉවරයි දැන්. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. අපි අතීතය කියලා කියන්නේ දැන් කල්පනා කරන තල මරමින් ආස්වාදයේ භුක්ති විඳින එකක් විතරයි. අනාගතය කියලා කියන්නේ ආපු නැති එකක් අර කෙලෙහිලාගෙන බලාගෙන ඉන්න එකක් විතරයි. වර්තමානයේ අපි හරියට ජීවත් වෙන්නේ නැහැ පින්වතුනි. වර්තමානයේ කියලා කියන්නේ අපේ මේ ජීවිතේ අපේ ලෝකෙට ගෝචර වෙන දේවල්. මේ නුවණ තියෙන කෙනා තමයි මේ අපේ ජීවිතේ අපේ ලෝකෙට ගෝචර වෙන කාරණාව ගැන හිතන්නේ. අනිත් කෙනා ඒක නෙමෙයි හිතන්නේ. අතීතය ගැන තල මරවර කල්පනා කරන එකත් අනාගතයේ කෙල පෙරාගෙන ආසාවෙන් ඉන්න එකක් තමයි මේ ලෝකයා කරන්නේ. හැමෝම කරන්නේ ඒක. හැබැයි වර්තමානයේ අපට පුළුවන්කම ලැබෙනවා නම් වර්තමානයේ කියන්නේ මොකද්ද කියලා හොයන්න එතකොට පින්වතුනි තමන් ගැන හැර වෙන දෙයක් හොයන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විදාකාර ගාථා පාට ලස්සන කරුණු උපයෝග කරගනිමින් මේ ධර්මයේ පැහැදිලි කරලා පෙන්නනවා. අනත්තනි අත්මානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. මේ අනාත්ම වූ ලෝකය ආත්ම වශයෙන් අරන් ඉන්නේ. අන්නේ ලෝකය විස බලන්න කියනවා. හැමෝම මේ නාම රූපයට ඇතුළට බැහැගෙන ඉදං සච්ඡන්ති මඤ්ඤති මේ ඇත්තයි කියලා හිතනවා. ඕකයි ලෝකේ ස්වභාවය. අන්න නුවණ තියෙන කෙනා තමන්ගේ ලෝකෙට යොමු වෙනවා. බලන්න මොකද්ද මේ තමන්ගේ ලෝකය කියන්නේ කියලා. මේ තමන්ගේ ලෝකේ සත්‍ය මොකද්ද කියලා අන්න ඒකට යා යොමු වෙනවා. එතනදි තමයි පින්විතේ පටිච්ච සමුප්පාදයට හම්බ වෙන්නේ. අපි සියලු දෙනාම පින්වතුනි මේ ලෝකයේ කාමයන් අපට හම්බ දුක අපට හම්බ වෙනකොට අපි කවුරුත් කැමති සැප විඳින්න නිසා අපි මේ දුක වහගන්නවා తాවකාලික තෘප්තියක් වෙලා කනට මිහිරි ශබ්ද දීලා අපි කැමති ශබ්දයක් සෝනවා අපි කැමති රූප පෙන්වනවා අපි කැමති සුවඳක් දෙනවා රස දෙනවා පහස දෙනවා අපි මෙන්න මේවා කර කර කර කර අපේ ප්‍රශ්නේ අපි අයින් කරගන්නවා අපි හිතන් යමු කරගන්නේ නැහැ අපි මේ දුක හැදෙන හේතු හොයන්න යමු වෙන්නේ නැහැ අපි හැම වෙලෙම කරන්නේ දුක එනකොට දුක අයින් කරන්න හොයන එකක් පින්වතුනි දුක අයින් කරන්න හොයන්නේ తాවකාලික ආස්වාදයක් භුක්ති විඳින්න ඒ නිසා තමයි මේ ධර්මයේ කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැත්තේ අපි මේ කාමයන් ඔස්සේ දැන් බලන්න අපි සාමාන්‍යයෙන් මනුස්ස ලෝක ජීවත් වෙනකොට අපි මේ හැම දෙයක්ම කරන්නේ. සල්ලි හම්බ කරන්නේ, ඉඩකඩම් ගන්නෙ, ගෙවල් දොරවල් හදන්නේ, ඒවා ගන්න එපා, කරන්න එපා කියලා නෙවෙයි බුදුරණවහන්සේ කියන්නේ. නමුත් මේ සත්‍ය හොයන්නේ නැති කෙනා මෙවට ලොල් වෙලා මෙව එකම ඉන්නේ. ඒවා එකම ඒකට යොමු වෙලා අන්න ඇහැට පේන රූපය ඔස්සේ භුක්ති විඳින ආස්වාදේ කනට ඇහෙන ශබ්දය ඔස්සේ භුක්ති විඳින ආස්වාදේ නාසයට ලැබෙන ගඳ සුවඳ ඔස්සේ භුක්ති විඳින ආස්වාදේ මේක ඔස්සේ අපේ ජීවිතයේ සත්‍ය අපි අමතක කරලා දානවා අපි හිතුවට මේ සත්‍ය හොයනවා කියලා අපි අර తాවකාලික දුක ප්‍රශ්නයක් එනකොට මොනවා හෝ දෙයක් පොඩ පොඩ කරනවා විතරයි අපි හරියට සත්‍ය හොයනවා නම් අපි කල්පනා කරන්නට ඕනේ ඇයි මේ දුක හැදෙන්නේ මේ දුකට හේතුව මොකද්ද කුමක් නිසාද මේ දුක එන්නේ කියලා අන්න තමන්ගේ ජීවිතයෙන් හොයන්න පටන් ගන්නට ඕන. අපි ඉස්සෙල්ලාම බලමු කල්පනා කරලා මේ පටිච්චසමුපාද ධර්ම ඉගෙන ගන්න කලින් අපේ ජීවිතයත් එක්ක මේ අපේ ප්‍රශ්නේ දුක එන්නේ ඇයි කියලා. අපි හිතන්නේ හැම වෙලෙම බාහිර කෙනා නිසා කියලා. බාහිර ප්‍රශ්නයන් නිසා කියලා. ඒක සමහර විට මේ කාලේ විවිධ ප්‍රශ්න බාහිරින් තියෙනවා. මොන බාහිරින් ප්‍රශ්න තිබුණත් පින්වතුනි බුදුරන් වහන්සේ පෙන්වා දෙන තමන්ගේ ජීවිතයේ දුක හැදෙන හේතුව වෙන වැඩ පිළිවෙලක් ආධ්‍යාත්මය තුලින් මේ නෝන තියෙන කෙනා බාහිරට කිසිසේත් ප්‍රශ්නයක් දාන්නේ නැහැ. අපි හිතනවා ඔන්න බලන්න අපේ ජීවිතය අපිට දරුවෝ නිසා දුක හැදෙනවා. නැත්තම් වෙන වෙන ප්‍රශ්න නිසා දුක හැදෙනවා. අපි හිතන්නේ අනේ නිසායි දුක හැදෙන්නේ කියලා. නමුත් ඒ නිසා නෙමෙයි පින්වතුනි දුක හැදෙන්නේ. සොකී රාමෝ නිසා අපි ගත්ත ක්‍රෝණය නිසා අපේ තණ්හාව නිසා මෙන්න මේකත් එක තමයි අපි සියලු දෙනාටම දුක හැදෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේකට පුංචි උදාහරණයක් දේශනාවෙන් ගන්න පුළුවන් ඒ තමයි බද්දක ගාමිනී සූත්‍රය ඒ බද්දක ගාමිනී සූත්‍රයේදී බුදුරන් වහන්සේගෙන් ඇවිදලා අහනවා මට අතීතය ගැනත් නෙමෙයි අනාගතය ගැනත් නෙමෙයි වර්තමානයේ තේරුම් ගන්න ධර්මයක් කියන්නේ දැන් මේ ලෝකේ හැමෝම ධර්මය කියන්නේ අතීත අනාගතයත් එක්ක. ඒ වගේම කාමයන් එක්ක ඉන්නෙත් මේ ලෝකේ අපි හැමෝම කාමයන් එක්ක ඉන්නේ අතීත අනාගතය එක්ක. අපි කාටවත් අතීත අනාගත නැතුව මේ ජීවත් වෙන්න බෑ. හැමෝම ඉන්නේ එකත් එක්ක. අපි විරුද්ධ දේ ගැන හිතන එකයි නොබමිනිච්ච දේ ගැන හිතන එකයි එක තමයි අපි හැම වෙලේම ඉන්නේ. වර්තමානයේ ඉන්නවා නම් එයාට ඒ දේ අතහැරින් අතහැරෙනවා යාගේ. මෙන්න මේ විදිහේ ප්‍රශ්නේ අහුවාට පස්සේ බද්දක ගාමයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මම ඔයාලට අතීත ගැන කියන්නෙත් නෑ අනාගතය ගැන කියන්නෙත් නෑ වර්තමානයේ කාරණාව ගැන පැහැදිලි කරන්නම් කියලා වර්තමානය ගැන පැහැදිලි කරනවා ඒ තමයි මෙන්න මේ වගේ ඔබගේ පුතාට ඔබ ආදරේ නේද? ඔබගේ දරුවාට ඔබ ආදරේ නේද? ආදරේ කියනවා. එතකොට ඔබගේ දරුවාට කරදරයක් වුණොත් එහෙම ඔබට දුකක් වෙනවද නැද්ද? දුකක් වෙනවා. එතකොට එහෙනම් මේ දුක ආවේ ඒ දරුවට කරදරයක් වෙනකොට දුක ආවේ ආසාව නිසානේ තමන්ට ආදරේ නිසා වෙන වෙන දරුවෝ ඉන්නවා හිතලා බලන්න වෙන දරුවෝන් ඉන්නවා. එතකොට වෙන අයගේ දරුවන්ට ඔබ ආදර නැති නිසා අර වගේ දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට එනම් මේ දුකට හේතුනේ ඔබ තුල තියෙන ආසාව. එතකොට තමන් තුල තියෙන ආසාවයි මේකට හේතුව. දැන් මේක තවත් පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ වගේ කතාවකුත් කියනවා. දැන් ඔබගේ දරුවගේ අම්මා, ඒ කියන්නේ ඔබගේ භාර්යාව ඔබගේ භාර්යාව ඔබට හම්බෙන්න කලින් ඒ භාර්යාව හිටියානේ. ඔබට හම්බෙන්න කලින් ඒ භාර්යාව හිටියා. එතකොට ඒ කාලේදී භාර්යාවට කරදරයක් වුණොත් එහෙම දුකක් නැත්නම් එයා එක්කෝ මැරුණොත් නැත්නම් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔබට දුකක් එනවද? ඒ කියන්නේ ඔබ දකින්නත් කලින් ඔබට හම්බෙන්නත් කලින් ඔබට දුක එනවද? එන්නේ නැහැ. හැබැයි දැන් ඔබගේ භාර්යාවට කරදරයක් දුකක් වුණොත් එහෙනම් මොනවද ප්‍රශ්නයක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට ඔබට දුකක් වෙනවා. එතකොට දැන් ඒ භාර්යාව එයා තමන්ගේ භාර්යාව කල්ලොත් හිටියා. එතකොට දැන් ඇයි දුකක් කියන්නේ කලින් එන්නේ නැතුව? එහෙනම් ඒකට හේතුව ආදරේ නේද? ඒකට හේතුව එනං ආසාව නේද? තණ්හාව නේද? අන්න ඒකෙන් ලස්සනට පැහැදිලි වෙනවා මේ බාහිර ලෝකයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි තුල හටගන්න බැඳීම්. අපි තුල හටගන්න ආසාව. මෙන්න මේකත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන තැනදී ඒ ධර්මය ගැන හොයන්න අපි ගැන හොයන්න තියෙන වැඩපිළිවෙලකුයි තියෙන්නේ. දැන් අපිට දරුවෙකුට ආදරයක් තියෙන නිසා තමයි ප්‍රශ්නයක් අහම දුක එන්නේ. එතකොට දරුවා කියලා මමනේ මටනේ හම්බුනේ. ඒ නිසා ආදරයත් එක්ක දුක හටගන්නවා. මේ උදාහරණය මේ පින්වතුන් හැම එකකටම දාලා බලන්න. එතකොට අපට අපට මූලිකව හම්බෙන්නේ මේ දුක කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දුක කියන කාරණාව තේරිච්ච කෙනා අන්න හොයන්න පටන් ගන්නවා තමන්ගේ ජීවිතේ මේ හේතුඵල ධහම නැත්නම් පටිච්චසමුප්පාද වැඩපිළිවෙල ඇයි දුකක් එන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී විමුක්තියක් හොයන්න විවිධාකාර ක්‍රම උපායන් අනුගමනය කරා. විමුක්තිය පිණිස ඒ කාලේ තිබිච්ච හැම ක්‍රම උපායක්ම අනුගමනය කරා. ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන පිනපව විශ්වාස කරගෙන විමුක්තිය වෙවීමේ අදහසත් එක්ක හැම ක්‍රමයක්ම අනුගමනය කරා. ඒ කියන්නේ ආලාකාරාමුද්ද කරාම් පුත්ත ළඟට ගිහිල්ලා එයාලා කියලා දුන්න ආකින්චඤ්ඤායතන, නිවසඤ්ඤා, නාසඤ්ඤායතන මේ ලෝකේ දුක අයින් කරන්න පුළුවන්. තමන්ට ලැබෙච්ච දුක අයින් කරන්න පුළුවන් වැඩපිළිවෙලවල් කරා. නමුත් ඒ දුක අයින් වෙන්නේ නෑ මේ හේතුව තියෙනකන් කියලා වටහා ගත්තා. ඊළඟට ආයේ සමාධියේ සම්මතයක් තිබ්බා දුෂ්කර ක්‍රියා කරන්නට ඕනේ. කායට දැඩිසේ දුක් දෙන්නට ඕනේ කියලා. අන්න කායට දැඩිසේ දුක් දුන්නත් දුක දිය හැකි උපරිමයෙන් දුන්නා. නමුත් එතනත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා අන්න බෝධිසත්වෝ තේරුම් ගත්තා. එතකම්ම කරේ දැන් මේ ලෝකේ හැමෝම කරනවා වගේ දැන් අපි මුලින්ම කාමයන් ලැබෙනකොට කාමයන් මේ දුක ලැබෙනකොට කාමයන් ඔස්සේ කාමයන් ලබා දී හතුට වෙනවා. මුලින්ම කරන වැඩේ. ඊළඟට කරන වැඩේ කාමයන් එපා කියලා කාමෙන් අයින් කරලා තමන්ට ලැබෙන ලැබෙන දුක ලැබෙන තියෙන හැම දෙයක්ම අයින් කර කර අයින් කර කර දුකෙන් අයින් වෙන්න හොයනවා. හැබැයි ලෝකේ තියෙන දැන් අපිට මූලිකව හම්බෙන්නේ ලෝකේ දුකනේ. දැන් මම මේ පිටුතුර මුලින් පැහැදිලි කරේ ලෝකේ දුකනේ. ඒ දුක නැති වෙනවා. ඒක ඇත්ත. හැබැයි తాවකාලිකව. සමහරට කල්ප ගාණක් වෙන්න පුළුවන් මේ සමාපත්තියට අනුව ඒ ලෝකෙට ගියාට පස්සේ. හැබැයි නැවත දුක එනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දැන් බෝධිසත්වය ඔය ඔක්කොම අතහැරලා අවසානයේදී අසත බෝරුක මුලදී මේ හේතුප්‍රත්‍ය හොයන්න පටන් ගත්ත. ඇයි උපදින්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඇයි මැරෙන්නේ? මේ මේ ලෙඩ වෙන වරණයටපත් වෙන මේ දුක එන ජීවිතේ ඇයි ඇති වෙන්නේ කියලා හොයන්න පටන් ගත්තේ. එහෙම නැතුව නැති කරන්න නෙමෙයි හිව්වේ. මුලින් නැති කරන්න හිව්වා. විවිධ ක්‍රම පාවිච්චි කරා. නමුත් ඒකෙන් කිසි ප්‍රතිඵලයක් හම්බුන්නේ නැහැ. తాවකාලිකයි. ඊළඟට තමයි මේ බෝධිසත්වය කල්පනා කරන්න පටන් ගත්තේ ඇයි මෙහෙම වෙන්නේ? මේකට හේතුව මොකද්ද? කිනිදානං කිං සමුදය කිඤ්ජාතකෝ කිම පබවා ජරා මරණං හෝති. මේ ජරා මරණයට ඇයි හේතුව? මොකද්ද ප්‍රත්‍ය කියලා අන්න කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට එනම් මේ කල්පනා කරන්න පටන් ගත්තේ කුමක් නිසාද? ඉස්සරලාම Tamanට මේ ගෝචර වෙච්ච දුකත් එක්ක. දැන් අපි දන්නවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සතර පෙරණිමිති දැක්කට පස්සේ තමයි විමුක්තිය හොයන්න පටන් ගත්තේ. මොකද එච්චර අසහාය ප්‍රඥාවක් තිබුණා. මේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් දැකපු තැන, පැවිදි රූපයක් දැකපු තැන මේ විමුක්තිය හෙවිය යුතුයි කියන මේක ප්‍රශ්නයක් කියන එක තේරුම් ගන්න අසහාය නුවණක් තිබුණා. ඒකයි හොයාගෙන ගියේ. නමුත් අපි කොච්චර දකින්නවද? අපේ කොච්චර ප්‍රශ්නෙද අපි කාමයන් ඉවහලා දාන එකනේ කරන්නේ. නමුත් දැන් බෝධිසත්වයන්ට එවැනි දෙයක් ප්‍රකට වුණේ නැහැ. කාමයන් තුලම තමයි හිටියේ. නමුත් ප්‍රකට වුණේ නැහැ. ප්‍රකට වෙච්ච තැනදී අර කාමයන් ඔක්කොම අලියම හෙළු කෙළබිඩකට අතහරින්න පුළුවන්කම ලැබුණා. එච්චර අසහාය ප්‍රඥාවක්. ඒ කරන්නේ මේ කාමයන් එහෙම අතහරින්න අර නිමිති ටික හේතුනා වගේ තමයි ඊටාම කෙටි කාලයකින් යොවුන් වියේදී මේ ලෝකේ විමුක්තිය හොයන අය විමුක්තියයි ලබාගෙන හිතාගෙන හිටපු ඒ අෂ්ට සමාපatti නියසඤ්ඤා නාසඤ්ඤා එකන දක්වාම යොමු වෙන්න පුළුවන්කම ලැබුණා. යොමු වෙලා ඒ තුලත් විමුක්තියක් නැති බව තේරුම් ගන්න බුදුරන් වහන්සේට නේ බෝධිසත්වයන්ට හැකි වුණා. කොහොමද ප්‍රඥාව? බෝධිසත්වයන්ට හැකියාව ලැබුණා. බෝධිසත්වයෝ ඒ ලැබපු දෙයත් හරයක් නැති බව තේරුම් අරගෙන අන්න එතනින් නික්මිලා තමන් හොයන්න පටන් ගත්තේ. එහෙනම් පින්වතුනි අපටත් මේ ධර්මයට යොමු වෙන්න මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. දැන් උපතිස්ස පරිබ්‍රාජකයා අර ගිරද්ද සමාජ කියන නාට්‍ය සංදර්ශනයක් බලන්න ගියාට පස්සේ මේ මේක දැකලා එපා වුණා. මොකකටද නම් මේ ආස්වාදයක් හොයනවද? කොහොමද මේ තුන තියෙන තෘප්තිය? මෙන්න මේකට කලකිරලා විමුක්තියක් හොයාගෙන ගියා සංජය ළඟට. ඒ කාලේ සංජය තමයි එතන විමුක්තියක් හොයන වැඩ පිළිපෙන්නේ. එතකොට බලන්න ඒ වගේ අසහාය ප්‍රඥාවක් තියෙන අය ඒ වගේ නෝනක් තියෙන අය මෙන්න මේ ධර්මයට යොමු වෙනවා. එහෙනම් අපි බලන්නට ඕනේ අපේ ජීවිතය ගැන ඔන්න ඔක් කල්පනා කරලා. තම තමන්ගේ ජීවිත ගැන මේ ධර්මයට යොමු වීම සඳහා ඔන්න ඔය කාරණාව කල්පනා කරන්න වෙනවා. ඒ තමයි අපට ලැබෙන මේ ප්‍රශ්නේ මේ తాවකාලිකව සතුටකින් වහගෙන හිටියට අපි මැරෙන්න ලං වෙනකොට මේ ඔක්කොම අතහරින්න ලං වෙනකොට මේ දුක එනකොට තමයි අපි වැළපෙන්නේ අනේ එතකොට ධර්මයට යන්න ඕනේ කියලා හිතුණට වැඩක් නැහැ. හිතන්න පුළුවන් කියාව නැහැ. දැනුත් බලන්න අපට කොච්චර අමාරුද බුදුරණවහන්සේ තනියම හොයාගත්ත මේ ධර්මයේ අපට අපිටෙන් තේරුම් ගන්න. කොච්චර අමාරුද? නමුත් තවත් ඉදිරියට ගියාට පස්සේ මේ හිතන්න පුළුවන් හැකියාව මොට්ට වුණාට පස්සේ නැත්නම් මේක නැති වුණාට පස්සේ අපි මේකට ආවා කියලා ආයෙ තේරුම් ගන්න අමාරුයි. දැන් මේ ලබන කාමයන් වහම භුක්ති විඳිනවා. ඊළඟට මේක පස්සේ අපි මේ ධර්මයේ හැසිරෙනවා කියලා හිතුවට පින්වතුනි එයාට මේ ධර්මයේ හැසිරෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. ප්‍රමාද වැඩි. අර කුච්චය කසල කසල කසල කසල හොඳ කරන්න බැරි සත්‍යයටපත් වුණා වගේ වෙනවා. කාමයන්ගේ ආස්වාදයේ ඉඳලා විඳලා විඳලා ඒකට විතරක් යොමු වෙලා මේ බුදුන් වහන්සේ පෙන්වලා වෙන්නේ මේ ගිහි ජීවිතය ගත කරන අයට මේ කාමයන් මුක්ති විඳින්න එපා කියලා නෙමෙයි. කාමයන් මුක්ති විඳින්න අවශ්‍යද තියෙනවා. හැබැයි මේකේ ආදීනම තේරුම් අරගෙන මේ ධර්මයට යොමු වෙන්නට ඕන වැඩපිළිවෙලක් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ වියග්ගපජ සූත්‍රවලින් පැහැදිලි කරනවා මේ කාමභෝගී ගිහි ජීවිත ගත කරන අපට මේ ධර්මවල පෝෂණය කරගෙන ඉන්න අපට මේ මෙලව පරලොව දෙලොවම යහපත පිණිසත් අවබෝධය පිණිසත් හේතුන ධර්මයක් කියන්නේ කියලා බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. ඊළඟට ආර්ය සත්‍යයත් පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට එහෙනම් පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඒ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා තමයි සැබෑම සතුටින් ඉන්න කෙනා. කාමයන් අතහැරෙනවා සම්පූර්ණයෙන් අරහත්ත්වයට එක්ක අනාගාමිකමත් එක්ක එතකන් එයා කාමයෙන් භුක්ති විඳිනවා හැබැයි එයා තමයි මේ ලෝකේ සතුටින් ඉන්න කෙනා ඒ ධර්මයේ තේරුම් ගත්ත කෙනා ධර්මය අවබෝධ කරගත්ත කෙනා අන්න ඒක තමයි මේ ජරා මරණය ඇයි ඇති උනේ කියලා හොයන්නේ යමු. කුමක් නිසා ජරා මරණ වෙනවද? එහෙනම් මේකද පින්වතුනි අපිට මේ දැන් අපි දැන් බලන්න මම මේ තව කාරණාවක් කියන්නට ඕනේ. මේ ප්‍රායෝගිකව අපට වැටෙන කාරණා ඔස්සේ නෙමෙයි අපි කල්පනා කරන්න යන්නේ අපි හැම වෙලෙම නොතේරෙන නොදන්නා කාරණාවක් සංකල්පනාවකින් පැටලවා ගන්නම උත්සාහ කරන්නේ. දැන් බුදුරණවහන්සේ හැම වෙලෙම තමන්ට ප්‍රත්‍යක්ෂයක් ඔස්සේ ඔය වැඩපිළිවෙලක් කියලා දෙන්නේ. දැන් මේ දුක කියන එක අපේ ප්‍රත්‍යක්ෂයක්. ජරා මරණ ලෙඩ වෙන කායික මානසික දුක් වේදනා මේක ඕන කෙනෙකුට උරුමයි. මෙන්න මේක අපල ප්‍රත්‍යක්ෂයක්. මෙන්න මෙතනින් හොයන්න පටන් ගන්න කියන්නේ. දැන් අපි හැම වෙලෙම හොයන්න පටන් ගන්නකොට දැන් අපි ගැඹුරු ධර්මයේ සමහරවල් දන්නවනේ. දැන් ප්‍රත්‍යක්ෂ කාරණාව තුල ඉඳලා අපි හොයන්න යනකොට ඔන්න දැන් හොයන්න යන එකනේ ජරා මරණ කියන්නේ මොකද්ද? ඔන්න එතකොට එයා හොයන්න යනවා එක්ක ආතීතේ අනාගතේ තමයි මැරෙන්නේ. එතකොට මොකද්ද මෙතන මැරෙනවා කියලා කියන්නේ? ඔන්න ඒක හොයන්න පටන් ගන්නවා. තව කෙනෙක් උඩ කල්පනා කරනවා නෑ නෑ මේ දැන් මැරෙන්නේ. දැන් උපදින දැන් මැරෙන එකක් තියෙන. ඒකට දැන් මැරෙනවා කියන්නේ මොකද? මේ ඔක්කොම මනස්ගත. ඇයි? අපි මේ දැන් ප්‍රශ්නේ නෙමෙයි කල්පනා කරන්නේ. සංකල්පයක්. හිතට හිතාගත්ත දෙයක් කල්පනා කරන්නේ. අපි ඉතින් ගොඩනගාගත්ත ප්‍රශ්නයක් කල්පනා කරන්නේ. අපි කල්පනා කරන්න ඕන පින්වත්නි මේ දැන් ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ තමයි අපිට මේ ලැබෙන දුක දැන් තියෙන ප්‍රශ්නේ අපිට දැන් තියෙන දුක. මෙන්න මේක කල්පනා කරන්න යමු වෙනකොට අන්න එයාට බුදුරණවහන්සේගේ ධර්මයේ පාදක කරගන්න වෙනවා. මේකට හේතුව හොයන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ උපනිෂද් සූත්‍රාදි දේශනා තුළදී අපි මේ අපේ මේ දුක කියන කාරණාව හැදුන හේතුව හම් වෙන ආකාරය. මොනවා හෝ දුකක් අපට තේරෙනවා. අන්න එතන එයාට හම්බ වෙන්නට ඕනේ මේ දුක කියන කාරණාව හරියට තේරුම් ගත්ත කෙනා. ජාතිය නිසා දුක කියන එක ජාතිය නිසා ජරා මරණ කියන එක යාට හම්බ වෙන්නට ඕනේ. ඉපදීම නිසායි ජරා මරණය. අපට ඉපදීම නිසා ජරා මරණය කියන කාරණාව හම්බෙන්නේ නැතුව අපි හිතුවොත් අතීත අනාගතයේ උපත් මැරෙන්නේ අතීතයේ උපදුනේ කියලා අපි හිතන්න යනවා කියලා කියන්නේ ජාතිය නිසා ජරා මරණ කියන කාරණාව නෙමෙයි හම්බෙලා තියෙන්නේ. මම ඉපදෙච්ච නිසා මැරෙනවා කියලා. ආයතන ගතතේ මේ දැන් උපදිනවා දැන් මැරෙනවා කියලා. එතනත් මේ මම දැන් උපදිනවා මම දැන් මැරෙනවා කියන එකට යන්නේ. ජාතිය නිසා ජරා මරණ නෙමෙයි හම්බ වෙන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන කාරණාව පින්වතුනි හම්බ වෙනකොට පටිච්චසමුප්පාද ධර්මයේදී අපට හම්බ වෙන්නට ඕනේ මෙය ඇති කල්ලි මෙය වෙයි කියන න්‍යාය. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ බුදුරන් වහන්සේ විතරක් ඉස්මතු කරන න්‍යාය. ඒකට කියනවා ීමස්මින් සති ඉදං හෝති ීමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ීමස්මින් අසති ඉදං නොහෝති ීමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මෙන්න මේ න්‍යායයි. දැන් අපිට හම්බ වෙන හැම දෙයක්ම දැන් මේ දොළොස්ාකාර පටිච්චසමුප්පාද නැත්තම් මේ අපි මේ දන්න හැම දෙයක්ම කතා කරනකොට කරුණෝ කාරණා විවිධාකාරයෙන් තියෙනකොට අපට හම්බ වෙන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන එක නෙවෙයි මේ හේතුවත් ඵලයක් දෙකම මේ වෙලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපට හම්බ වෙන්නේ කරුණු දෙකක් තියෙනවා නම් එය මෙය කියලා. එය ඇති කල්ලි මෙය වෙයි කියලා. නැත්නම් මෙය ඇති කල්ලි එය වෙයි කියලා. කාලාන්තරයක් නැත්නම් මේක වෙන්වීමක් තියෙනවනේ. මෙතන මෙය වෙලා අතන ඒ වෙලා. අන්‍යයකට වෙන්වීමක් තියෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යාය තුල ඕක නැහැ. ඔන්න කාලාත්‍රය අයින් වුණා. ඒක මං කිය මොහොත කතන්දරේ අතහැරෙනවා කියලා. කාලාත්‍රය අතහැරෙනවා. කාලාත්‍රයක් එන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ අවබෝධ නොවීමත් එක්ක අනවශ්‍ය කල්පනාවලට යනවා. දැන් අපිට තියෙන්නේ අපේ ලෝකේ ගැන හොයන්නනේ. අපිට තියෙන්නේ මේ අපේ ලෝකෙත් අයින් වුණාම අනිත් ලෝකෙට මොකද වෙන්නේ කියන බලන්න නෙමෙයි. ඒකම අඥානකම. මේ නුවණ තියෙන කෙනා ඔය ඔක්කොම පැත්තකින් ද තමන්ගේ ලෝකේ හොයනවා. ඔන්න තමන්ගේ ලෝකේ හොයන වැඩපිළිවිලේදී බුදුරණවහන්සේ දුන්නද දැන් අපිට බුදුරණවහන්සේ පෙන්න බුද්ධේනේ අපිට මේ තේරුම් ගන්න තියෙන. බුදුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඇති කල්ලි මේ වෙයි කියලා න්‍යාය. ඒ තමයි පටිච්ච සමුප්පාද න්‍යාය. අපි හැම වෙලෙම මෙන්න මේක හොඳට මතක තියාගන්නට ඕනේ. මේක මතක තියාගන්න බැරුවත් එහෙම අපට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මේ පටිච්චසමුප්පාදය ගැන හොයනකොට අපි හැමලේම කල්පනා කරන්නේ ඔය එය ඇති කල්ලි මේ වේ කියන කාරණාවත්. ඒ කියන්නේ කාලාත්‍රේදී යමු වෙනවා. හේතුවත් ඵලයක් දෙකම මේ වෙන්නට ඕනේ. අන්න ඒකයි ධර්මයේ වෙනස. බුදුරණවහන්සේ අතම්මේ සූත්‍රය පැහැදිලි කරනවා හේතුත සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. මේ ධර්මයේ හරියට හම් වෙනකොට හේතුවත් හම් වෙනවා හේතුෙන් උපන් ඵලයක් හම් වෙනවා. මේ දෙකම හම් වෙනවා. මේක වෙන් වශයෙන් නෙමෙයි හම් වෙන්නේ. මේ දෙකම මේ වෙලා. එතකොට පින්වතුනි අර කාලත්‍රය කියන කාරණාව ඉක්ම වෙනවා. අන්න එතන තමයි අනාත්මය කියන කාරණාවත් හම්බ වෙන්නේ. ඒකයි මේ හේතුඵල ධම හම්බ වෙනකොට යාට හම්බ වෙනට ඕනේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒවා හම්බ වෙනවා. ඒ තුනම හම්බ වීම තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ සත්‍ය දැක්කා කියලා. එහෙමනම් මේ ජරා මරණ කියන කාරණාව අපි කොයි විදිහකට හොයන්න ගියත් ජරා මරණ කියන එක අපට හම්බ වෙන්නේ මට ලැබිච්ච ජරා මරණයක් කියන එක විතරමයි. අපි කවුරුත් හොයන්නේ නැහැ අපි කාටවත් හම් වෙන්නේ නැහැ ජරා මරණයට හේතුව ජාතිය කියන කාරණාවට යොමු වෙන්නේ නැහැ. අපි යමුනොත් යමු වෙන්නේ ඒත් මම ඉපදෙච්ච නිසා මම මැරෙනවා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ඉපදීම නිසා තමයි මේ ජරා මරණය කියලා. හැබැයි කවුරු ඉපදෙච්ච නිසාද? මම ඉපදෙච්ච නිසා අපට හේතු ප්‍රතිහම් වෙලා නැහැ. අපට අනාත්මය හම් වෙන්නේ නැහැ. ඒත් මම ඉන්නවා. ඒකත් එක තමයි අතීතයේ ඉපදුන අනාගතේ මරණ දැන් ඉපදුන දැන් මරනවා කියලා මේ හැම දෙයකටම යන්නේ ඔන්න ඔය මම කියන කාරණාවත් එක්ක. නමුත් පින්වතුනි මේ හේතුඵල ධර්ම හොයනකොට ඔන්න ඕක ඉක්ම වෙන්නට ඕනේ. ජාතියත් මට ආйти නෑ ජරා මරණයත් මට ආйти නෑ ජාතිපත්යෙන් ජරා මරණය කියලා දකිනකොට අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන මෙන්න මේ කාරණා සියල්ලක්ම හම්බ වෙන්නට ඕනේ ඒවා හම්බුනේ නැතිනම් එයාට ධර්මයේ මේ පටිච්චසමුප්පාදය කියන න්‍යාය හම්බ වෙලා නැහැ. මේ කාරණාව පැහැදිලි කරගන්න පින්වතුනි බුදුන් වහන්සේගේ ලස්සන දේශනාවක් තියෙන මහා නිදාන කියලා. ඉතින් මේක ගොඩාක් පාදක කරගන්න පුළුවන්. ඒ වගේම තවත් දේශනා ගොඩක් තියෙනවා. මේ මහා නිදාන සූත්‍රයේ තුල ලස්සන කාරණාවක් තියෙනවා. අන්නේ කාරණාව අපට ගොඩක් පාදක කරගන්න පුළුවන් මේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එක තේරුම් ගන්න. මම මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරලා අද දේශනාව අවසන් කරනවා සාකච්ඡාවකට පොඩි වෙලාවක් කියලා. අපි ඊළඟ දවසෙත් ඒ ජරා මරණ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණව තමයි කතා කරන්න එක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ කාරණාව විතරක් අපි පොඩ්ඩක් බලමු. ඒකේ මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා ජාතිපත්යෙන් ජරා මරණ විග්‍රහ කරන්න. මොකද අපි කොයි විදිහට හොයාගෙන ගිය ජරා මරණ කියන එක අපේ ජාතිපත්යෙන් හම්බුනේ නැත්නම් අපිට කවදාවත් ධර්මය හම්බෙන්නේ නැහැ. මේ හේතුඵල ධම හම්බුනේ නැත්තම්. ඒකයි මේකට ලොකු නුවණක් අවශ්‍යයි. මෙන්න මේ මුගලන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්ද මේ මිනිස්යාගේ manussත්වයේ පිණිස දෙවියන්ගේ දේවත්වයේ පිණිස තිරිසනාගේ තිරිසන් භාවය පිණිස පක්ෂියාගේ පක්ෂිත්වයේ පිණිස සර්පයන්ගේ සර්පත්වයේ පිණිස ඒ ඒ සත්වයන්ගේ ඒ සත්ව ස්වභාවය පිණිස කිසිම ආකාරයක જાතියක් නැතිනම් අපිනකෝ જાතිය ආසති මේ සියලුම ආකාරයේ જાතිය නැසිනම් මේ ජරා මරණයක් පැනවෙනවද කියලා අහනවා නෑ කියනවා. නැත ස්වාමීනි කියනවා. ආනන්ද මේමයි හේතුව මේමයි ප්‍රත්‍ය ජරා මරණයට යදිදන් ಜಾති ඒ තමයි ಜಾතිය. මොකද්ද මේ විග්‍රහ කරේ? ජරා මරණය කියන කාරණාව ලැබෙන්නට ඕනැත්තේ ජරා මරණ නම් වූ ඵලය ලැබෙන්නට ඕනැත්තේ ජාතිය නම් වූ හේතුව ඇතිකල්ලි. එතකොට ජාතිය නම් වූ හේතුවත් මෙය වෙන්නට ඕනේ. ජරා මරණ නම් වූ ඵලයක් මෙය වෙන්නට ඕනේ. කාලත්‍රය අතහැරෙනවා. එතකොට කාලත්‍රය අතහැරලා අර දැන් අපි කාලත්‍රයත් එක්ක නම් භාෂා ඔක්කොම ටික හම්බෙන්නේ කාලත්‍රයත් එක්ක. ඊළඟට මේ හැම දෙයක්ම වැයත හම්බෙන්නේ කාලත්‍රයත් එක්ක. මේ ඔක්කොම අතහැරෙනවා. මෙන්න මේක හරියට හම්බුණා නම් මෙය ඇතිකල්ලි මේ වේ කියන න්‍යායෙදී ජාතිය නම් එය නිසා ජරා මරණ නම් මේ නැතුව ජාතිය නම් වූ මේ නිසා ජරා මරණ නම් වූ මෙය කියන කාරණාව අන්න හම්බ වෙන්නට ඕන. එතකොට මෙතන මෙන්න මේ වගේ කාරණාවක් පැහැදිලි කරන්නේ. මිනිස්යාගේ මනුසත් භාවය. දැන් මෙතන අවසාන කරා ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ හත ස්වභාවය පිණිස ජාති නැති කල්ලි. මිනිස්යන්ගේ මනුසත් භාවය, තිරිසනාගේ තිරිසන් භාවය, പ്രേතයාගේ പ്രേත භාවය පිණිස ජාති නැතිනම් ජරා මරණයක් පැනේනවලු. දැන් මේ ಜಾති විග්‍රහ කරනකොට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ಜಾති හැටියට ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතභාව ආයතනානම් පටිලාව අයං උච්චති බික්කේ ಜಾති. එතකොට මේ යම් ඉපදීමක් ඇද්ද විශේෂයෙන් හට ගැනීමක් ඇද්ද ඊළඟට ස්කන්ධයන්ගේ පහළීම ආයතනයන්ගේ පහළීමක් ඇද්ද මේ જાතිය. ඊළඟට මේක අපි මේ හැම වෙලෙම අපේ අපේ මේ ශොකී රාමුවත් එක්ක බලන්න යන්න එපා. දැන් අපි මේ බුදුරණවහන්සේගේ ධර්මයේ හැම වෙලෙම බලන්න යන අපේ ශොකී රාමුවත් එක්ක. අපි ජාතිය කියනකොට දන්නේ මොකද අතීතයේ පුදුන අනාගතේ මැරෙනවා දැන් මේ මොහොතේ පුදුනවා මේ මොහොතේ මැරෙනවා අපිට ඊළඟ ජීවිතයක් වෙනවා ඊළඟට අනාගත ජීවිතය අතීත ජීවිතයක් වෙනවා අපි දන්නේ රාමෝච්චරයි. දිව්‍ය ලෝකයක් තියෙනවා මනුෂ්‍ය ලෝකයක් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා තිරිසනුන් ඉන්නවා ඔය අපේ රාමුව. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මේ අපේ රාමුව ඉක්මවන දෙයක්. අපේ රාමුවක් නොලැබෙන දෙයක්. අපේ රාමුවක් ලැබෙනවා නම් එතන ආත්මය වෙලානේ. මම ඉඳලානේ. ආත්ම දෘෂ්ටි හැදෙනවා. හේතුපත්‍ය ධර්මය හොයන් යනකොට මේ මමත්වය දුරු වෙනවා. එතකොට අපේ රාමුවට ඉඩ නැහැ. අපේ රාමුවක් ලැබෙන්නේ මම ඉන්නවනන්නේ. දැන් අපි මේ ධර්මයේ තේරුම් ගන්න යන්නෙම අපි දන්න මේ පුංචි රාමුව තුල ඉඳගෙන. මේ රාමුව තුල ඉඳගෙන අපි මේ රාමුවටම හැමදේම දාලා බලනවා. හැබැයි ඉතින් එයාට සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය හිමම ඉතුරු වෙලා. එයාට කවදාවත් ධර්මය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දන්න දේ අපි අපි මේ ඉගෙනගත් අපි දන්න රාමුවත් එක්ක මේක හැමදේම හොයන්න යන්න එපා. අපි දන්න රාමුවත් එක්ක මේක හොයන්න ගියොත් අපිට කවදාවත් ධර්මය හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ තුල පෙන්වන්නේ මේ රාමුව ඉක්මවන දෙයක්. අපි අපේ රාමුව තුල ඉඳලා අපි හිතන්නයි පටන් ගන්නට ඕන නැත්තේ බුදුන් වහන්සේ කියපු දේ ඒ ආකාරයෙන්. අපේ රාමුවට ගලපන එක නෙමෙයි. අපි දන්න ටිකකට ගලපන එක නෙමෙයි. අපි දන්නේ ඔන්න ආයුෂ විරෙද්දි මැරෙනවා ඊළඟ ජීවිතය ආයතන මේ අපි ඔක්කොම දි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපිට තුර තියෙන කෝණේ. ඒක අපේ මූලික දේ හරි. නමුත් මේ බුදුරණවහන්සේ කියපු දේ ආකාරයෙන් ඉගෙන ගන්නකොට ඔක්කොම අතහරින්නට ඕනේ. මේ මේ දැන් ගැන හිතන්න. මේ මේ දැන් අපේ ජීවිතේ ස්වභාවය ගැන හිතන්න. මේ දැන් තියෙන ප්‍රශ්නේ ගැන හිතන්න. මේ අන්න එකයි වර්තමානය ගැන කල්පනා කරන්නට ඕනේ. එතකොට වර්තමානයේ තුරම හේතුඵලය හම්බ වෙන්නේ. එතකොට හේතුව අතීතයේ වර්තමාන ඵලය නෙමෙයි. වර්තමානයේ මේ මේ වර්තමානයේ තුලම තමයි ප්‍රත්‍යංග උපම්භාවය හම්බෙන්නේ හේතුවත් ඵලයක් කියන කාරණා දෙකම හම්බෙන්නේ එතනදී. අන්න ඒකට යමු වෙන්නට ඕනේ. එතකොට එහෙනම් මෙන්න මේකට යමු වෙන්නට අපි අර රාමු ඔක්කොම අතහරින්නට ඕනේ. ඔන්න අතහැරලා ටිකක් කල්පනා කරන්න ඕනේ මේ දැන් කොහොමද මේ ජාතිපත්ති මේ ජරා මරණ කියන එකට මේ මහා නිදාන සූත්‍රයේ කියපු කාරණාව ගැන ටිකක් හිතන්නේ කියලා. එතන දැන් අපි හිතමු දැන් මේක තව ටිකක් සරල වශයෙන් කියනවනේ. දැන් මෙතන මේ අලුත් විදිය විග්‍රහයන්නේ. ඒ ඒ සත්‍යයන්ගේ ඒ සත්‍ය ස්වභාවය පිළිබඳ ජාති නැත්තම්. මනුස්සයාගේ මනුසත් භාවය, තිරසනාගේ තිරසන් භාවය, ප්‍රේතයාගේ ප්‍රේත භාවය පිළිබඳ ජාති නැත්තම්. අපි තව දෙයක් මෙහෙම කියමු. අනුමදස්සගේ අනුමදස්සි භාවය පිණිස. ජාතිය නැතිනම් ජරා මරණය තියනවාද? එතකොට දැන් ඔන්න මේ ජරා මරණයට ප්‍රත්‍යක් වෙනවා ජරා මරණයක් පැන වෙනවා ජරා මරණයක් දැන් ජරා මරණය කියනකොට දැන් දැන් අපි මේකෙදි දැන් අපේ දැන් ප්‍රත්‍යක්ෂ දුකින් හොයාගෙන යනකොට මේ හේතුප්‍රත්‍ය හැම වෙනකොට මේ දුක කියනකොට ජරා මරණ විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා ශෝක පරිදේ දුක්ඛ දමන සුපාස කරන මේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරණාම දුක්ඛ කියන සකස් වෙන ස්වභාවයම දුක මොකද මේ අරූප සමාධියේදී ජරා මරණ කතා කරලා දෙයක් නැහැ නේ අවස්ථාව ජරා මරණ කියන කාරණාව නෙමෙයි ඒ කියන්නේ දුක කියන කාරණාව ගෝචර නැහැ නේ එතනදී ඊළඟට දැන් අපි හිතමු දැන් අර බක කියන බ්‍රහ්මයා හිම කොච්චර අපි මැරෙන්නේ නැහැ කියලා කොච්චර හිතා. එතකොට ඒ ඒ సంతාන ටික ප්‍රකට නැහැ. ඒක ප්‍රකට නැතිව මේ සංකල්ප කරලා කරලා වැඩක් නැහැ. එතකොට ඒ సంతානෙට ප්‍රකට දුකක් අල්ල ගන්නට ඕනේ. ඒකයි බුදුන් වහන්සේ මේ ප්‍රකට දැනීම මේ හැමදේම කියලා දෙන්නේ. ඒකයි බුදුවරු මනුස්ස ලෝකෙ උපදින්නේ. එතකොට මේ ප්‍රකට දැනීම පටන් අරගෙන නුවණ වැඩුණාට පස්සේ ඕන තැනක මේක සංස්කරණයක් වෙන හැටි දකින්න පුළුවන්. ඒක සංස්කාර දුක. එහෙම නැතුව අපි එතන මොකද්ද කියලා අර අමුතු විදිහට කල්පනා කරලා දන්නේ නැහැ. එතන මොකක්ද ජරා මරණය මොකද්ද මේක කියලා අර මානසික විතරකයක් හිතනුවක් විතරයි. අපිට ප්‍රායෝගික ප්‍රශ්නයත් එක්ක හිතනකොට අන්න සංකාර දුක කියන එක ප්‍රකට කර. එයාට නුවණත් එක්ක වැටෙන දෙයක්. එතකොට අර සියලු හිතලු, සියලු සංකල්ප ඔක්කොම අතහැරෙනවා. එතකන් අරවත් එක්කම ගැටි ගැටි ඉන්න එකයි කරන්නේ. එතකොට නම් මේ දැන් අපේ ප්‍රශ්නේ ඔන්න දැන් අපි හිතමු මේ ජාතිය කියන කාරණාව දැන් ඔන්න අනුමුදස්සිගේ අනුමුදස්සිත් ඉපිනස අපි හිතමු දැන් මේ පින්වතුන්ට දැන් ඔන්න අද මම මේ ධර්ම දේශනාව කරනවා මම පුංචි උදාහරණයක් ඊළඟට ආයි ඊළඟ සති දෙකක් අතියක් කරලා ආයි ධර්ම දේශනාව කරනවා එතකොට මේ පින්වතුන් අපි හිතමු ඒ ධර්ම දේශනාව කරන දවසේදී ඊළඟ සතියේ මට උගුරු අමාරුවක් කියලා හරි අමාරුයි කතා කරන්න අමාරුයි ඔන්න මට දුකක්. මගේ කයර දුක, කායික දුක. ඇයි කායික දුකක්? කොහොමද කායික දුක ප්‍රත්‍යය? ඒ කායික දුක ප්‍රත්‍ය වුණා කායික දුක ලබන්න මම හිතියනේ මටනේ ආවේ ප්‍රශ්නේ එතකොට එහෙනම් මේ මේ සරල උදාහරණයක් මේක සාර්ව සම්පූර්ණ මේ ගැලපෙන්නේ නැහැ මේ පොඩ්ඩක් තේරුම් ගන්න මේ පැහැදිලි කරන්නේ එතකොට එහෙනම් ඒ විදිහේ දුකක් මට ලැබුණේ ඒ විදිහේ දුකකට ආවේ මේ මම කියන කාරණාවක් ලැබිච්ච නිසා අන්න එතන කන්දයන් පහළ වෙච්ච ස්කන්ධයන් ලැබුණා ආයතන පහළ වීම මේ අනුමුදස්සි කියලා කෙනෙක් ලැබීම මෙන්න මේ ලැබිච්ච නිසානේ මේ ප්‍රශ්නේ නැත්තම් ඒ ප්‍රශ්නේ නෑ අපිට මෙහෙම දැන් ඔන්න මම මැරිලා ඔන්න එතකොට මේ අර ජරා මරණ කියන කතා කරන්න පුළුවන්ද? අර අර අර දැන් අපි හිත මං අද මරනවා කියලා හෙට මරනවා කියලා. එතකොට අපි හිත මට ඊළඟ ධර්ම සාකච්ඡාට එන්න හම්බෙන්නේ නැහැ කියලා ධර්ම දේශනාවට. එතකොට අර උගුරේ මාරෝ කතා කරන්නේ ඒක වේදෙනවද? උගුරේ මාරෝ අදාළද? ඒ ඒ දුක කියන ප්‍රශ්නේ අදාළද? ඒක ඒක කතා කරන්න පුළුවන්ද? එහෙනම් ඒකට ප්‍රත්‍ය වෙලා තියෙන මොකද්ද? අන්න ಜಾති මම මේ උදාහරණයක් කියේ තේරුම් ගන්න. නමුත් එතනත් අපි කතා කරනකොට මගේ ಜಾතියනේ යන්නේ නැත්තම් මම මම කියන කෙනා නේද? එතන ලෝකයාගේ විවහාරයට දැන් ලෝකයාට මේ ධර්මයේ දෙන්න යනකොට ලෝක විවහාරයෙන් දෙන්න වෙන්නේ. ලෝකයට ආයි දේ තුලින්. නැත්තම් දෙන්න බෑ. බුදුරණන් වහන්සේ දෙන්නෙත් එහෙමයි. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට අපිට මේ යම් පමණකට මේ ජරා මරණය ජාතිය පත්‍යක් කියන එක ටිකක් හිතන්න යමු වෙන්නට ඕන. ටිකක් තේරුම් ගන්නට යමු වෙන්නට ඕන. මම මේක තවදුරටත් ඊළඟ දවසේ අහපව පැහැදිලි කරලා දෙන්න. මොකද හේතුව මේක තවත් අපි තේරුම් ගන්න තව ගොඩක් කල්පනා කරන්නට ඕනේ. ඉතින් අද දවසේ මම මේ පිළිබඳ විග්‍රහ කරපු ටික අවසන් කරනවා. මොකද ඒක තව ඉස්සරහට තේරුම් ගන්න ඕන නිසා. ඒ වගේම මේ මේකදී යම් කිසි කාරණාවක් මේ ප්‍රශ්නයක් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් පැය භාගික කාලයක් තියෙනවා අහන්න පුළුවන්. හොඳයි තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තාමත් නගර පැහැදිලි කිරීමක් ඒ වගේම සමහර වෙලාවට පටිච්චසමුප්පාදය තෝරගන්න ටිකක් අපහසු තත්ත්වයක් තියෙනවා හැමෝටම එකපාරින් තේරුම් ගන්න අමාරුයි ඒක නිසා අපි මේවා ටික ටික පැහැදිලි කරගෙන ඉදිරියට යන එකයි අපි මේ මේ සම්බන්ධයෙන් අපි දක්ෂ වෙ යුතුයි. අනිත් එක මම සියලු දෙනාගෙන්ම බොහොම කරුණාවෙන් ඉඳලා සිටිනවා මේ මේ දේශා නැවත නැවත අහලා ඒක යම්කිසි කරුණු සියුම් කරුණු අපේ අනුන්දසි ස්වාමීන් වහන්සේ තෝරලා දෙන සියුම් කරුණු තේරුම් ගන්න මහන්සි ගන්න ඒ වගේම මේ සම්බන්ධ විපස්සනා කරලා ඒ සම්බන්ධයෙන් කරුණු තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් ලොකු දෙයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ අරමුණත් මේ පරිසම්පාදය ඉතාමත් සරලව සහ අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් උත්සාහයක් දරලා මේ සියලු දෙනාටම කාරණා අවබෝධ කරන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් අපි දන්නේ ඊ කීදෙනාට අපේ වීර්ය සහ පිනානුව අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් විශේෂ උත්සාහයක් කරනවා කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒකින්ද අපේ කාල වේලාවේ බොහොම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ කාල වේලාව ඇතුළත මේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් අද දවසේ අපි කතා කරපු දේවල් ගැන කරුණා කරලා වෙනත් ප්‍රශ්න යොමු කිරීමෙන් වළකින්න මොකද අපිට මේක හරිම වැදගත්. ඒ වගේම අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් කරුණු සියලුම ප්‍රශ්න අහන්න අවස්ථාවටයක් අඩු නිසා අපි කල්පනා කරලා තිනවා ඒ වෙනුවෙන් තව දවසක් අපි දාගන්න අපේ දේශනා මාලාවේ එක දවසක් වෙන් කරනවා මේ අපේ ධර්ම සාකච්ඡා දවස් දෙකක් විතර කරලා ඊට පස්සේ ප්‍රශ්න වලට එක දවසක් යොමු කරන්න කියලා අපි මේ කල්පනා කරලා තියෙනවා. ඒකෙන්ද කරුණාකරලා දැන් එනම් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා කරුණා කරනවෙන් මේ ප්‍රශ්න යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒකම සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. එතකොට අපිට ජාතිය කියන එක ගන්න වෙන්නේ මේ ආයතන හා ස්කන්ධ සකස් වීම වගේ දෙයක් කියලා තමයි මට වැටහෙන්නේ. වෙනත් විදිහට කියනවා නම් මෙතන කෙනෙක් සකස් වීම එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම් මේ අනාත්ම වූ හේතුඵල න්‍යායක් තියෙන තැනක අපි පුද්ගලත්වයක් ආරෝපණය කර ගැනීම වගේ දෙයක් හැටියට දැක්කොත් හරිද ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි ආයතන ධාතිය කියලා කතා කරනකොට ආයතන ප්‍රතිලාභය ඊළඟට ස්කන්ධ ප්‍රතිලාභය මේක තමයි අපට ප්‍රකට වෙන්නේ හම්බෙන්නේ. හැබැයි මෙතනදී අපට හම්බ වෙන්නට ඕනේ ධාතිය කියන කාරණාව දැන් අපන් ජරා මරණේ කතා කරේ. ධාතිය කියන කාරණාව හොයාගෙන යනකොට හම්බෙන්නට ඕනේ භවය කියන එක. ධාතිය කියන කාරණාව හොයාගෙන යද්දී භවය කියන එක හම්බ වුණොත් තමයි අපට ධාතියත් හරියටම අනාත්ම දෙයක් හැටියට කියන ආත්ම දෙයෙන් ඉක්ම වෙලා නැත්නම් මේ අර අනිත්‍ය දුකනාත්ම ස්වභාවය හම්බ වෙලා පුජ්‍යල જાතියක් කියන කාරණාවට යෙදෙන්නේ නැතුව ඒ කියන්නේ පුජ්‍යලයක උපදිනවා කියන කාරණාව හරි දැන් අපි හැම වෙලාවෙම අපිට පුජ්‍යලයක උපදීමෙන් හම්බෙන්නේ. ඒතකොට එහෙම යෙදෙන්නේ නැතුව භවපත්තින් જાතිය කියන කාරණාව හම්බුනාම තමයි හරියටම අපට මේ සැබෑවටම මේ જાතිය කියන කාරණාව හම්බෙන්නේ අනාත්ම ස්වභාවයත් එක්ක. එතකොට තමයි හේතුඵලය සියල්ලක්ම හම්බ වෙන්නේ. එහෙම නැතුව අපිට දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කරන අපිට මූලිකවත් හම්බ වෙනවා જાතිය අපි මේ ආයතන කියන එක. හැබැයි අපේ මඤ්ඤණාවක් ආධ්‍යාත්මයේ තියෙනවා මේ මොකද අපි සක්කාය දිට්ඨිය තියාගෙන අපි කතා කල්පනා කරනකොට මගේ જાතිය කියන කාරණා අපි නොසිතුවට ආධ්‍යාත්මය තියෙනවා. නමුත් අපට හරියටම ප්‍රඥාවත් එක්ක හේතුවත් හම්බුණා නම් જાතියට දැන් සලායතන ස්කන්ධ පහළවීම කියන කාරණාවනේ භවය කියන ප්‍රත්‍ය. මොකද භවය තමයි જાතියට හේතුව. මෙන්න මේක හම්බුනහම මේකත් එක්ක જાතිය හම්බෙන තැනදී අන සම්පූර්ණයෙන් අනාත්ම භාවය අනිත්‍ය භාවය දුක් භාවය දුක් භාවය කියනතොර සංස්කරණයක් බව මෙන්න මේ සියල්ලක්ම හම්බ වෙනවා. ඉතින් අපිට අර මූලිකව වැටෙන මූලිකව අපිට හම්බ වෙන ඔය ඔතනින් එහා අපිට වෙන හම්බ වෙන දෙයක් නෑ. අපිට මේක ඇත්තටම කල්පනා කරන්න ඕනේ තව. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ යෝනිසමනසිකාරයත් එක්කනේ. ඒතකොට යෝනිසමනසිකාරය කරන්න කරන්න මොකද වෙන්නේ? ඔය ඔය විදිහට කල්පනා කරන්න කරන්න අපේ ඉදිරියේ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අපිට මේක අවබෝධ කරගන්න. ඒ කියන්නේ මම අර දේශනාවේදී කිව්වේ අපේ රාමුව අයින් වෙනවා කියලා. දැන් අපේ රාමුව අයින් වෙනකොට අපි දන්න අපි අපි ගත්ත නිමිති අපි දක ගත්ත සංකල්ප අපි ගත්ත කෝණ එකක්වත් නැති වෙලා යනවා. ඒ එක්කම අයින් වෙලා වචනකින් වෙන දෙන්න බෑ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. බුදුන් වහන්සේ වෙන්න බවපත්‍රයෙන් ජාති කියන එක හරින්නේ වෙන වෙන කිසි වචනයක් දෙන්න බෑ. වෙන වචනයක් දෙන්න කියන නම් අපේ කෝණේ. අපරාධ බුදුන් වහන්සේගේ තියෙන අපරාධ බුදුන් වහන්සේගේ තියෙන කෝණේ විතරයි බුදුන් වහන්සේ දුන්න වචන ටික විතරයි අපිට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන වචනයක් අපිට දෙන්න බෑ. අන්න අවබෝධයක් කරා ගිය කෙනාගේ ස්වභාවය අන්න ඒක බුදුරණවහන්සේගේ දුන්න වචන හැරෙන්න වෙන කිසි වචනයක් දෙන්න බෑ. මොකද වෙන වචනයක් දෙන්න ගියොත් අපේ කෝරට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම ඕකත් එක්ක තව ටිකක් නුවණින් ඉමසන්න තමයි තියෙන්නේ. ඔතනින් ඕක තමයි ආරම්භ. ඕක තමයි පටන් ගන්න. ඕක තමයි අපි කල්පනා කර යුතු විදිය. වෙන කිසි දෙයක් නෙමෙයි කල්පනා කරන්න තියෙන්නේ. ඔය කල්පනා කළත් එක්ක කල්පනා කරගෙන යනකොට තමයි අපට සැබෑවටම මේ අපේ ප්‍රඥාව අවදි වෙලා, ඒ කියන්නේ අපේ ප්‍රඥාව වැඩිලා අපේ රාමු ඉක්මනලා මේ දර්ශනයක් කරා යමු වෙන්නේ. ඉතින් ඕක තමයි කලියුතු වැඩපිළිවෙල. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි සානස. දැන් අපි මේ ප්‍රවප බව බවෙනේ ජාතිය නිසා ජරා මරණ කියලා හිටන් අපි ඒක විමසබිය සානස මම මේක විමසන්න ගොඩක් උත්සාහ කරා මට ඒක මම හිතන්නේ මට එහෙම කලින් බැලුවට මට හරියටම තේරුණේ තේරුණා කියලා මට හිතා ගන්න අපහසුයි. මේ මොකද අර කාලත්‍රයත් අයින් කරලා එහෙම බලද්දී මේක කොහොමද ගලපගන්නේ කියලා දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් පංච උපාදානස්කන්ධය කියන එක ඒවා ඒක පොඩ්ඩක් විවරණේ බලද්දී එහෙම නැත්නම් නාම රූප නිසා මේ විඥාන්නේ සනාව රූප හැදෙනවා කියන්නේ ඒ ඒ ඒ ස්වභාවයන් එහෙම ඒ වෙලාවෙම මේ ඇතිවිට මේ තියනවා වගේ ඒ ඒ ස්වභාවය එක විටම පවතිනවා කියන එක හිතා ගන්න පුළුවන් එක්තරා මට්ටමකට. නමුත් මේ ජාතිය කියන නිසා ජරා මරණ කියන එක ඒක මට හිතා ගන්න ටිකක් අපහසුයි. ස්වාමීන් වහන්සේ දැන් අතන මම හිතන්නේ දැන් මොහොතකට කලින් කිව්වා මේ ඒ කියන්නේ දැන් මිනිස්යාගේ මනුස්සත්වයේ පිණිස දෙවියාගේ දිව්‍යත්වයේ පිණිස පක්ෂයාගේ පක්ෂිත්වය පිණිස. ඒ කියන්නේ ඇත්තට මෙතෙන්දී අපි ඒ මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්වය කියලා හිතන් දැන් කියන්නේ එහෙම බැලුවොත් එහෙම ඒ කියන්නේ කෙනෙක්ගේ ප්‍රවැත්ම එතකොට භවය කියන එකද එතන කතා වෙන්නේ. එතකොට ඒ භවය තියෙන්න නම් භවයක් පැවතීමට නම් જાතියක් පවතින්නේ නැතුව භවය ගැන කතා කරන්න බෑ. එහෙම જાතියක් කතා කරනවා නම් මරණයත් එතනම කතා වෙනවා කියලා ඒ කියන්නේ තුනම එකට ඈඳිලා වගේ තියෙන සනස් ඒ කියන්නේ බව එතන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය ගැන කියද්දි දේවාන් සරණයි ඔක එතන එතන ප්‍රශ්න ගොඩාක් තියෙන එකක් නෙමෙයි දැන් ඔබතුමාර જાතියට භවයක් කියන පැවැත්මක් කියන කාරණාව හම්බ වුණා. එතකොට අපට හරියටම ජාතිය හොයාගන්න බෑ භවය හොයාගන්න නැතුව. එහෙනම් අපි දැන් හරියට කල්පනා කරන් යනකොට අපට භවය හම්බෙන්නම ඕනේ. දැන් අපි ජරා මරණයේ මේ ප්‍රශ්නේ හොවේ. ජරා මරණයේ ප්‍රශ්න වංගුණ ජාතිය හම්බුනා නම් මේ ජාතිය හංගන භවය හම්බෙන්නට ඕනේ. නැත්තම් ජාතිය හම්බෙන්නේ ජාතිය හම්බෙන්නේ වැරදි විදිහකට. ජරා මරණේ හරියට හම්බුනා නම් හම්බෙන්න ඕනේ ජාතිය. ඊළඟට මම අර මුලින්ම පටන් ගන්නදිම කියපු කාරණාවක් තියෙනවා අපි හැම වෙලෙම හොයන්නට ඕන දේ තමයි ප්‍රත්‍යක්ෂ දේ. දැන් අපි අත්විඳින දේ. ඒ කියන්නේ දැන් ඔබතුමා ප්‍රශ්නයක් කියවනේ අපි එතකොට හැම මොහොතකම ජරා මරණ මේ ඒ ඒ කතාව යෙදෙන්නේ නැහැ එතකොට. ජරා මරණ අපිට මේ දැන් තියෙන දේත් එක තමයි අපිට කල්පනා කරන්න තියෙන්නේ. ජරාවටපත් වෙන එක මරණයටපත් වෙනවා කියන කාරණාව මේ දැන් තියෙන එකත් එක්ක කල්පනා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් අපිට ජරා මරණ කියන කාරණාව දැන් අපිට තියෙනවා නම් දැන් ඔන්න අපි ලෙඩ වෙලා වයසට ගිහිල්ලා අපි මැරෙන්න ලං වෙලා පණා දෙනවා මොනවා නැත වෙන කෙනෙක් මරණ දැකලා මරණ එක නිතනවා ඔන්න අපිට දැන් ඒක තියෙනවා මොකද ඒක දැන් මේ ජරා මරණ කියන කාරණාවයි අපි එතනදී දැන් බුදුරණවහන්සේ පැහැදිලිව මේ බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ අපිට හැම වෙලෙම අපේ දැන් තියෙන දේත් එක්ක හිතන්න දැන් තියෙන ප්‍රශ්නෙත් එක්ක හිතන්න දැන් එතකොට අපිට දැන් ජරා මරණ දුක දැන් ලෙඩ වෙන දුක දැන් වයසට යන දුක දැන් තියෙනවනේ අන්න එතකොට ඒක ඒක තියෙනවා ඒතකොට දැන් අපි අර මේ පටිච්චසමුප්පාදයන් ඔක්කොම දැන් තියෙනවා කියලා කතා කරනකොට අපිට මේක හම්බ වෙන්නේ මේ සංස්කාරයක් හැටියට. ආය පුජ්‍යලයක් මනින දෙයක් එක නෙමෙයි. දැන් අපි පටන් ගන්නෙ පුජ්‍යලයක් මනින දෙයක් එක්ක. මොකද පුජ්‍යලයේ දුකකින් ගෝචර තියෙන්නේ. පුජ්‍යල ගැටි දෙකකින් මේක හොයන්න පටන් ගන්න. හැබැයි හම්බෙනකොට පුජ්‍යලත්වය අයින් වෙනවා. අන්න හේතුපත්‍ය හම්බවීම තමයි පටිච්චසමුප්පාදේ හම්බවීම. එතකම් පටිච්චසමුප්පාද කියන වචන ටිකක් කතා කරලා පටිච්චසමුප්පාදේ නෙමෙයි. එයා වචන ටිකක් විතරයි. පටිච්චසමුප්පාදේ හම්බෙනකොට පුජ්‍යලියකට අයිති දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට හම්බ වෙන්නේ මොකද්ද? අන්න එයාට තමයි පටිච්චසමුප්පාදයට අනුකූලව මේ සංස්කාර දුක කියන එක හම්බෙන්නේ. එයාට දැන් ජරා මරණය මේ මොහොතේ නැද්ද කියලා අදාළ නැහැ. ඒ ප්‍රශ්නේ එයාට හිතෙන්නේ නැහැ. ජරා මරණය කියන කාරණාව පුජ්‍යලයටයි ආйти. ඒතර පුජ්‍යලයේ ජරා මරණය හොයන්න පටන් ගන්නයි. හොයනකොට හම්බ වෙනවා පුජ්‍යලත්වයේ වැරදි කියලා. පුජ්‍යලත්වයේ වැරදි කියලා හම්බ වෙනකොට අන්න එහෙනම් එතනදී මොකද වෙන්නේ? මේ ජරා මරණය පුජ්‍යලයක් විඳිනවා කියන කාරණාව එයාට හම්බෙන්නේ නැහැ. මේ සංස්කාරයක් හම්බෙන්නේ. දැන් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අන්නේ මේ සංස්කරණ ක්‍රියාවලිය හම්බ වෙන එක. දැන් අපි මොකද කරන්නේ? අදන්නේ අර පටන් ගන්න අපිට මේ හම්බෙන ගෝචර තරන්නේ මේ තියෙන්නේ. අපි මේක මේට කල්පනා කරන්නේ නැතුව මේක ගැන හිතන්නේ නැතුව අපි හැම දෙයක්ම කල්පනා කරනවා මේ අර පුජ්‍යලයා දාගන්න හදනවා. පුද්ගලයාට අයිතිය දාගන්න හදනවා. අපට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඊළඟට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හම්බ වෙන්නට නම් අනිවාර්යෙන් අර දැන් අපේ තියෙන දේ විතරයි කල්පනා කරන්න තියෙන්නේ. අවබෝධය කියන්නේ තව එකක්. අවබෝධය අපේ රාමෝ ඉක්මවල දෙයක්. අන්නේ අපේ රාමුව ඉක්මන දෙයට අපි යොමු වෙන්නට ඕන. එතකොට අපිට මේ දැන් ජරා මරණ තියනවාද කියලා ප්‍රශ්නේ නෑ. හැබැයි අර මං කිය දැන් කියන කාරණාවත් අපි හොයන්න පටන් ගත්තොත් එතනත් හම්බෙන්නේ මේ මට හම්බෙච්ච දැන් කියන එකක්නේ. ඒක අපිට හම්බෙන්න විදියකුත් නෑ. හැබැයි අපිට මේ දෙක දෙක විමසන්නට ඕනේ. හේතුඵලයේ දෙක දෙක විමසනකොට මේ ඇතිකල්ලි මේ වෙයි. මේ ඇතිකල්ලි මේ වෙයි. අන්න ඒ දෙක දෙක විමසනකොට අපිට මේ ප්‍රත්‍යක්ෂ බව හම්බ වෙනකොට අන්න හරියට මේක තේරෙනවා. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඇහෙන අදන්න ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මේ අපිට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට මෙය ඇති කල්හි මෙය වේ කියන අවස්ථාව අපි දකින්න ඕනේ. එහෙම නැත්නම් අර වර්තමානයේ තියෙන හේතුඵල ස්වභාවය දකින්න ඕනේ. නමුත් අපි දැන් යම්කිසි රූපයක් දකිනකොට ඇහැට හරි කනට හරි රූපයක් දකිනකොට ඉස්සරලා ඇහැ හරි කන හරිට ලැබෙන රූපය ඊට පස්සේ අපි මේ හිතට දාලා මේ මනදම්ම මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවට යනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි කියන අවස්ථාවෙන් ගිහිල්ලා මනදම්ම මනෝවිඤ්ඤාණ අවස්ථාවට යනකොට එතන කාලපරතරයක් තියෙනවා. දැන් ওই කාලපරතරේ නැතුව මෙතන දකින්න දකින්න පුළුවන් විදියක් මොකාරි තියනවාද එතන ඒ ඒ ඒ අවස්ථාවේදී හිතන්න ඕන විදිය ටිකක් විස්තර කරලා දෙනව නම් බොහොම පිං. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මෙතනදී කතා කරන්න තියෙන්නේ මේ වගේ කාරණාව. මම එක මම හිතන කලින් කාරණා කිහිපයකදී පැහැදිලි කරලා තියෙනවා. මනසින් අපි කල්පනා කරන්න යන්නේ දැන් හැට පේනකොට රූපයක් පේන රූපය අපි දාගන්නවා මේ රූපෙ මෙහිමයි කියලා දාගන්නේ අපට ඉස්සලාම් පෙනෙන දෙයක් ඇති වෙච්ච නිසා ඊළඟටයි අපේ රාමයෙන් අපි මේ මනසින් කල්පනා කරලා මේ පෙනුන දේ මෙහිම දෙයක් කියලා අපි දාගන්න. එතකොට අපි මේ දාගන්න දෙත් එක්ක අපි කාලපරාතේ තමයි තියෙන්නේ. මොකද පුජ්‍යලේ දාගන්න තියෙන්නේ. ඔන්න මම හම්බ වුණා. හම්බෙච්ච මට මේ කාරණාව තේරුම් ගන්න හොයනවා. ඒ කියන්නේ ඇහැ තිබ්බා රූපයක් තිබ්බා මොකද්ද මේ වෙනිච්ච රූපේ? කන තිබ්බා ශබ්දයක් තිබ්බා. දැන් මේ පින්වතුන්ට ඇහෙනවා මේ අනොමදසි හාමුදුරන්ගේ කටහඬ. ඒතර අනොමදසි හාමුදුරන් කටහඬ කියලා කියන්නේ මොකද්ද? මේ පින්වතුන්ගේ කෝණයට කෝටරේට දැක අපිට කවු විදියට දෙයක් ඔන්න දැන් අපිටම සුදු කෙනෙක් කවුරු වෙන වෙන භාෂාවක කෙනෙක් මං කියන එක අහගෙන ඉන්නවා කියලා. එයාට මම දන්නෙත් නෑ යා. ඒ වගේම මේ මොනවද වචන කියන්න දන්නෙත් නෑ. හැබැයි මොනවා හෝ මොකක් හරි දෙයක් කියලා පනව ගන්නවා. ඒක තමයි යාගේ රාමුව. එතකොට ඒක පුජ්‍යලේ ගොඩනගාගෙන පුජ්‍යලේ පනවගත්ත දෙයක්. ඒක පුජ්‍යල රචිතයක්. කනට ශබ්දයක් ඇති බව හම්බ වුණා කියලා කියන්නේම පුජ්‍යලයා ගොඩනගිලා. අපි විදර්ශනා කරනකොට ඔය ඔය කරන්න හදන ටිකේ තුල අපිට තියෙනද මූලික කාරණාවක් විතරයි. අපි මේ පුජ්‍යලයට ලැබිච්ච දෙක අර මනසින් කල්පනා කරන දෙක අයින් කරන හදන එක විතරයි. හැබැයි මේ පුජ්‍යලයේ ගොඩනගෙච්ච නිසා තමයි අර මනසින් කල්පනා කරන දේක් හම්බෙලා තියෙන්නේ. තමන්ගේ රාමුව ගොඩනගාගෙන තියෙන්නේ. ඒතර කාලයක් තියෙනවා. එය මේ වෙලා. හැබැයි පටිසමුප්පාදයේ එතනින් එහා ගියපු තවත් තවත් මේක තේරුම් ගන්න ඕනේ. මොකද දැන් අපි අර මගේ දැන් ඔතන ඇත්තටම කියන්නේ දැන් සංයුත්නිකායේ ධාතු සංයුත්ති සූත්‍රය ඇත්තටම ධාතු මානත්ත ඒක කියනවා රූප සම්පස්සේ කියලා එක. දැන් අපි දන්නේ චක්කු සම්පස්සේ විතරනේ. අන්න ධාතු නාමත්ව සූත්‍රයක් තියෙනවා සංයුත්තනික නිදාන ධාතු ධාතු සංයුත්තේ ධාතු නාමත්ව කියලා. එතන කියනවා රූප සම්පස්සේ. ඊළඟට එතන කියනවා සද්ද සම්පස්සේ, ගන්ධ සම්පස්සේ. ඔන්න ඔය විදිහ විග්‍රහයක් තියෙනවා. එතකොට චක්කු සම්පතන කියන රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක ඊළඟට රූප සම්පස්සේ තියෙනවා. අන්න චක්කු සම්පස්සේ වුණාම ඔන්න චක්කු සම්පස්සේ අපම හම්බෙච්ච නැති නිසා මොකද වෙන්නේ? තණ්හා උපාදාන හතරින් පිළිගත්ත මේක ඇත්තයි කියලා හිතුණා. ඔන්න ඊළඟට පැවැත්මකට යොමු වෙනවා. ඔන්න ස්කන්ධ පහළ වෙනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? දැන් මේ මොකද්ද මේ පෙනිච්ච රූපය කියන්නේ? ඔන්න මානසික කල්පනාවක් තමන්ගේ සොකී රාමුවක රූප සම්පස්සයකට යොමු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? රූප සම්පස්සයකට යමුනාට පස්සේ තමයි යන්න අපේ රාමුවත් එක්ක යන්නේ. මේ මේ මේ වැඩ පිළිවෙල පුජ්‍යලයේ කරන වැඩ පිළිවෙල. එතකොට කාලත්‍රයකට යනවා අපි මේ මේ නිරුද්ධ දේ අල්ලගෙන නොපමිණිච්ච දේ අල්ලගන්න මෙන්න මේක යනවා. ඒක අපි මේ කරන මූලික වැඩ පිළිවෙලක් විතරයි. මූලික අපි මේ කල්පනා කරන එක. නමුත් හේතුපත්‍ය වශයෙන් හොයනකොට ඔය පුජ්‍යලත්වය ලැබෙන්නේ දෙයක් නෑ. මගේ හැට පෙනෙච්ච දේ මනසෙන් කල්පනා කරනවා වෙන්න බෑ. මගේ හැට පෙනෙච්ච දේ මනසින් කල්පනා කරනකොට පුජ්‍යලත්වයට ගිහිල්ලා. එහෙනම් එතනදී හම්බෙන්න ඕනේ මේ සැබෑවට නැහැ කියන එකට හේතුපති අවිජ්ජා සංකාර විඥාන නාම ඔය කොච්චර තියෙනවද? මනස නෙමෙයි. ඇහැ කියලා ඇති වුණාට පස්සේ මනසින් කල්පනා කරලා මේක තේරුම් ගන්න යන්නේ. ඇහැ ඇති වුණාට පස්සේ, කන ඇති වුණාට පස්සේ මනසින් කල්පනා කරලා රූප මොකද්ද කියලා හොයන්න යන්නේ. සද්ද මොකද්ද කියලා හොයන්න යන්නේ. ඇහැ මොකද්ද කියලා නෙමෙයි හොයන්න යන්නේ. ඒකයි රූප සම්පස්සේ කියන්නේ. ඒකයි සෝත සම්ප සද්ද සම්පස්සේ කියලා කියන්නේ. ඒතර හොයන්න යන්නේ ඇහැ මොකද්ද? ඇහැට පෙනෙච්ච රූපේ මොකද්ද කියලා. අන්න එතකොට අපිට ඇහැ නෙමෙයි හම්බෙලා තියෙන්නේ. තිබිච්ච රූපයක්. අපිට හම්බුන තිබිච්ච සද්දයක්. දැන් මේ පින්වතුන්ට සද්දයක් තිබුණා. තිබිච්ච සද්දේ අනුමුදස්යාවේ කතාවද? අපි ඒක හොයන්න ගිය මනසින් කල්පනා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප. මෙන්න මේ ටිකත් හම්බ වෙන්නට ඕනේ. මෙන්න මේක හරියට හම්බ වෙනකොට තමයි ප්‍රත්‍ය ඔක්කොම හම්බ වෙන්නේ. මෙන්න මේ දෙකත් හරියට හම්බෙච්ච තැනදී තමයි අන්න මේ ඇතිකල්ලි මේ වේ කියන්නේ හම්බෙන්නේ. එතකම් පින්වතුනි ඔය දැන් ඒ ටික තියෙන්නේ මෙතනම අග ටිකත් එක්ක මේ තණ්හා උපාදාන භෝජාති මේ සේරමත් එක්ක තියෙන්නේ. අර දැන් අපට අපේ කෝණෙන් ටිකක් ගැලපෙනවානේ මේ මේ මෙන්න මේ ටික හරි කියන. නමුත් ඒ ටිකත් අපේ අර අපේ කෝණයටම හම්බෙච්ච එකක් විතරයි. මෙතනින් එහා තේරුම් ගන්න අපිට තව ගොඩාක් කල්පනා කරන්න වෙනවා. ඊළඟට අර කලින් අහපු එක්කෙනාගේ ප්‍රශ්නේ දැල් තිබ්බනේ අපේ විඥාන නාම රූප නම් මේ හැම වෙලම නමුත් ඒ අපි අර දාගත් සංකල්පයක් විතර විඥාන නාම රූප. මොකද හරියට විඥාන නාම රූප හම්බුණා නම් එතනදී අපට හම්බ වෙන්නට ඕනේ මේ අනාත්ම භාවය. මගේ විඥාන නාම රූප නේද මේක මේ විඥාන නාම රූප පිළිබඳව අපිට අනාගතයේදී ඉදිරි දේශනා කතා කරමු මොකද ඒක ගොඩාක් ගැඹුරු කාරණු. තව ඉදිරි කතා කරන්න පුළුවන්. එතකොට අතනදී තේරුම් ගන්න තියෙන්නේ අපිට මනස මනසින් මම කරන සංකල්ප මනසින් මම කරන විතරක මෙන්න මේ කාරණාව ඒ මගේ විතරකයක් තමයි ඒක කාලාර්ථයට බෙදලා තමයි තියෙන්නේ. නමුත් අතන මේ හේතුඵල ධර්ම කතා කරන එක හිම එකක් නෙමෙයි තේරුවන් සර. රූපයයි රූප සංඥාවයි අතරේ වෙනස පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. රූපය රූප සංඥා දැන් මම දැන් රූප සම්පස්සේ නෙමෙයි අහන්නේ රූප සංඥාව. දැන් අපි හිතමු අපිද හැම එකක්ම දැන් අපි කතා කරනකොට දැන් පටවි පටවි සංඥාව. අපි මේක මානසික සංකල්පයකින් වෙන් කරන්න දඟලන්න උත්සාහ කරාට අපට රූපයක් හම්බෙන්නේ රූප සංඥාවකින්මයි. අපි හිතනවා රූප තියෙනවා අපි රූප සංඥාවක් ගන්න කියලා. නමුත් මෙන්න මේකට තමයි කියන්නේ නාමකයේ පටික සම්පස්සී රූපකයේ අදිවචන සම්පස්සී කියලා. අපට කවදාවත් රූපයක් කියන කාරණාවක් හම්බ වෙන්නේ නැහැ සංඥාවකින් තොරව. හම්බෙන්නේ රූප සංඥාවක් හම්බෙන්නේ පටික සංඥාවක් හම්බෙන්නේ පටවි සංඥාවක් ආපෝ සංඥාවක් මෙන්න මේක ඒ රූපය අපිට වෙන් කරන්න බෑ රූපය මොකද්ද කියලා වෙන් කරන්න අපිට රූප සංඥාවක්ම හම්බෙන්නේ ඒකයි නාම නාම කාය පටික සම්පස්සේ රූප කාය අධිවචන සම්පස්සේ කියන කාරණා දෙක හම්බෙනන්නේ එකත් එක්ක ඉතින් මේ කවදාවත් වෙන් කරන්න පුළුවන් දෙන්නේ අපි තමයි පස්සේ අපේ හම්බුනේ රූප සංඥාවක් එක. අපි පස්සේ කල්පනා කරනවා නෑ නෑ රූපෙකුත් තියෙනවා අපි සංඥා කරා කියලා. ඒ හිතන්න මොන විදියට හිතුවත් රූප සංඥාවක් වෙන දෙයක් නෙමෙයි. කොයි විදියට කල්පනා කරා රූප සංඥාවක්මයි. එතනින් එහා මේ නාම රූපේ වෙන් කරන්න බෑ. නාමයේ නාම එකයි නාමයේ පටික සම්පස්ස රූප කාය දෙකෙන් සම්පස්ස කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ත්‍රිවංශ සම්ම. දැන් ජාතිය නිසා ජරා මරණ ඇති බව ඕන හේතුවක් හේතුවත් ඵලයක් එකම බව පුතක් කියන කෙනෙකුට අවබෝධ වීමට කුමන ක්‍රියාවක් අනුගමනය යුතු අනුගමනය කළ යුතුද කියලා ප්‍රශ්නයක් පැනනගින්න පුළුවන් මොකද සාමාන්‍ය පොතක් කියන කෙනෙකුට මේක දෙකක් විදිහට තමයි පේන්නේ ඒක නිසා මේ බව තේරුම් ගන්න මොන වගේ ක්‍රියාවක් අනුගමනය කළ යුතුද කියලා මට ආහන්න තියෙන වංශයෙන් තේරුම් ගන්නයි තෙරුවන් සරණයි මම මේකේ ප්‍රශ්නේ තව පොඩ නිරවුල් කරන්නත් ඕනේ හේතුව ඵලයක් කියන එක කියන්නේ ජාති ජරා මරණ කියන දෙකක් තමයි නමුත් එකක් නෙමෙයි දෙකක් නමුත් දැන් අපිට දෙකක් කියනකොට අපිට හැම වෙලෙම හම්බෙන්නේ දෙක එහා පැත්තේ මෙහා කියන්නේ ඒ මේ මේ කියන අපිට හම්බෙන්න දෙකක් හම්බෙනකොට. නමුත් මේක දෙකක් හේතුකුත් ඵලයකුත්. නමුත් මේ දෙකම මේ වෙලා තියෙන. අන්න ඒකයි වෙනස. ඒක මේ ලෝකේ කණික්කට තේරෙන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ විතරක් හොයාගත්ත දෙයක්. අපි හැම වෙලෙම දෙකක් අපට හමුවොත් හම්බෙන්නේ එය මේ වෙලා. ඒ කියන්නේ දෙපැත්තකට යමු වෙලා. ඒ කියන්නේ පොඩ්ඩක් හරි කාලයකට බෙදිලා. බුදුරන් වහන්සේ තමයි මේ ලෝකේ සැබෑම මේ තේරුම් ගන්න අමාරුම සත්‍ය ඉස්මතු කරලා පෙන්වුවේ දෙකම මෙය. අය ඒ මේ නෙමෙයි දෙකම මෙය. එච්චරටම මේ මේ මේ ධර්මය තේරුම් ගන්න ලොකු ප්‍රඥාවක් ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි අපට මූලිකවම අවශ්‍යයි මේ ධර්මය තේරුම් ගන්න ඕන බව. මූලිකම කාරණාව. ඊළඟට මේ ධර්මය තේරුම් ගැනීම අවශ්‍යතාවය අපට එන්නට ඕනේ. ඊට පස්සේ එන්නට ඕනේ ඒ ධර්මයේ තේරුම් ගන්න හරියටම ධර්මයේ ඉගෙන ගන්න ඕන කියන එක. දැන් එහෙම නැත්නම්කොට දැන් අපි මොනවද කරන්න කියලා අපි එකපාරට ඇහුවට පස්සේ අපි මෙන්න මේක තමයි කළ යුතු වැඩපිළිවෙල. ඉස්ලාම ඕනේ මේ ධර්මයේ අපට අවශ්‍ය බව තේරෙන්න ඕනේ. ධර්මයේ අවශ්‍යතාවය. ඊළඟට මේ ධර්මයේ කොතනින්ද අපි ගන්න තියෙන්නේ කියන එක අන්න බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නට ඕන ගතිය තියෙන්නට. ඒක තමයි දෙවෙනි එක. ඊළඟට බුදුරණවහන්සේ කියපු දේ මේ විදිහටම ඉගෙන ගන්නට ඕනේ. ඒක තමයි තුන්වෙනි එක. මම අපි බුදුරණවහන්සේ කියපු කාරණාවක් අහලා මට තේරෙන ටික ගලපලා ඒක හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහටම ඉගෙන ගන්නට ඕනේ. ඒක තමයි තුන්වෙනි කාරණාව. ඊළඟට බුදුරණවහන්සේ කියපු දේ තේරුම් ගන්න අපේ රාමු දාගන්න යන්න හොඳ නැහැ. ඒ බුදුරණවහන්සේ කියපු කාරණාව ඒ විදිහටම කල්පනා කරනකොට අන්න බුදුරණවහන්සේ කියපු විදිහට කල්පනා කරන්න යොමු වෙනකොට තමයි ඒක යොමු කරන්න යොමු කරන්න අන්න අපි තුලින් ප්‍රඥාව ඇති වෙනකොටයි ඒක තේරෙන්නේ. එතකන් ඒක අපට වැඩෙන්නේ නැහැ. එහෙනම් අපි කළ යුතු වැඩ පිළිවෙල තමයි ඉස්සලා අපිට මේ ධර්මයේ අවශ්‍යතාවය හම් වෙන්නට ඕනේ. ධර්මයේ අවශ්‍යතාවය හම්බෙලා ඊළඟට අපට හම් වෙන්නට ඕනේ ඒ ධර්මයේ මොකද්ද කොහොම කොසනින්ද ගන්නෙ කොහොමද ඒක ඉගෙන ගන්නෙ ඊළඟට හරියටම ඒක ඒ විදිහටම ඉගෙන ගන්න යමු වෙන්නට ඕනේ ඊළඟට අපට අනිවාර්යයෙන් මේකත් එක්ක යෝනිසෝ මනසිකාරය කියන එක හම්බ වෙනක යෝනිසෝ මනසිකාරය බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨියට මුල එතකොට අපට යෝනිසෝ මනසිකාරය හම්බ වෙනවා අපි ওই කරුණු ටික හරියට කරොත් හරියට අවශ්‍යතාවය වෙන්නට ඕනේ හරියට මේ ධර්මය අහන්නට ඕනේ හැබැයි හරියටම බුදුරණවහන්සේ කියපු විදිහටම අහගෙන ඉන්නට ඕනේ. ඒ කියන්නේ අපේ රාමුවෙන් අපි ගලපන්න යන්න හොඳනේ. අපේ තේරුම් ටික අපි ගලපන්න යන්න හොඳනේ. බුදුරණවහන්සේ කියපු විදිහටම ඉගෙන ගන්නට ඕනේ. අන්න එහෙම ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? අපි තුලින් යෝනිසෝ මනසිකාරයක් හට ගන්නවා. ඒ කියන්නේ අපට ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්නයක් හම්බ වෙනවා අපට විමසන්න දෙයක් හම්බ වෙනවා. ඒ විමසන්න දෙයක් හම්බෙන්නේ අපේ රාමුවට ගැලපෙන්නේ නැහැ. ඒ කියපු ටික අපේ රාමුවට ගැලපෙන්නේ නැහැ. මොකද අපේ රාම ඉක්මවලා දකින්නට පිළිවෙලන්නේ. එහෙනම් අපේ රාම වලට ගැලපෙන්නේ නැතිනම් අපේ රාම වලට ගැලපන්න බැයි නම් අන්න අපි තුලින්ම උපදිනවා. අන්න ඒක අපි තුලින්ම ඉපදිය යුතු යෝනිසමනසිකාරය. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බාහිරාංගයක්. යෝනිසමනසිකාරය කියන්නේ ආධ්‍යාත්මයන්ගය. අන්න හරියට ධර්මය ඇහුවොත් තමා තුලින් උපදිනවා යෝනිසමනසිකාරයන කල්පනා කළ යුතුදී. එතකොට මොකද වෙන්නේ? අන්න යා යෝනිසමනසිකාරය කරනකොට අර තමන්ගේ තියෙන රාමුව අතහැරනවා. අපි හැමෝගෙම තියෙන රාමුව තමයි හැම වෙලේම කරුණු දෙකක් තියෙනවා නම් එය මේ වෙනවා. අන්න අපේ රාමුව තමයි හැම වෙලේම මම කියන රාමුව. ඔන්න ඔය ඔක්කොම ඉක්ම වෙලා අපේ රාමුවට හම්බ වෙන්නේ නැති විදිය දෙයක් තමයි ඉමස්මින් සති ඉදං හෝති කියන දේ අන්න සද්ධා රුචි අනුසව ආකාර පරිපක දිටි නිච්ඡානක් හන්දගේ රාම ඉක්මවනවා. ඒක ඉක්මවුවාට පස්සේ මොකද වෙන්නේ? අන්න යාට තමයි වෙන වචනකින් ආයෙ දෙන්න බෑ. ඒක අපි ආයෙ අපි දුමු යම් කිසි කෙනෙක් සෝතාපන්නා කියලා. එයාට ආයෙ කියන්න බෑ මෙහිමයි මෙහිමයි එහෙම කියන්න බෑ. එහෙම කියන්න කිව්වොත් එයා ආයෙ තමන්ගේ රාමුවකට ගිහලා. මොකද අපේ රාමුවට අපි යන්නේ අවිද්‍යාසහගතවනේ. බුදුරණවහන්සේ දුන්නා බුදුරණවහන්සේගේ රාමුවකින් අන්න විද්‍යාවත් එක්ක. අන්න ඒ රාමුවනේ බුදුරණවහන්සේ මේක කියන්නේ. අන්න ඒ ඒ කියපු දෙයමයි කියන්න දෙන එතනින් එහා දෙයක් කියන්න බෑ. ඉතින් ඒ නිසා අර අර ටික තමයි මූලිකව කළ යුත්තේ අපට අවශ්‍යතාවය තියෙන්නට ඕනේ. හරිම දේ අහන්නට ඕනේ. අවධානයෙන් අහන්නට ඕනේ. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි. සාදු සාදු ස්වාමීන් වහන්සේ මම හිතන හැටියට අද දවසේ අපිට එච්චර ඉක්මනයි වෙලාව තියෙන්නේ. නැවතත් අපි සමාන දෙකකින් බලාපොරොත්තු වෙනවා මේ අද කරපු කොටසේ පරිසම්පාදේ ජාතිය නිසා ජරා මරණ කියන එකේ ඉතුරු කොටස කරගෙන යන්න ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට කරුණා කළා මේ දේශනාව නැවත නැවත අහලා මේක ගැන තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා ලියාගෙන කරුණා කළා අපිට යොමු කරන්න පුළුවන් ඒ තියෙන ප්‍රශ්න. එහෙම නැතිනම් ස්වාමීන් වහන්සේට කෙලින්ම යොමු කරන්නත් පුළුවන්. එහෙම කරලා අපිට මේ ගැන අවශ්‍ය විසඳුම් අපිට කලින් ලබා ගන්න මේ අපිට මේ ප්‍රශ්න ටික යොමු කරාට පස්සේ ස්වාමීන් වහන්සේට කාල වේලාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඊළඟ ධර්ම සාකච්ඡාවේදී මේ ටික ව්‍යාකරණය කරලා දෙන්න. ඉතින් අද අද දවසේත් අපි සියලු දෙනාම ඉතාමත් විශාල පුණ්‍ය කර්මයක් මේ රැස් කරගත්තේ පටිසම්පාද දේශනාව මනුෂ්‍යත් බවත් ලැබිලා ධර්ම ධර්ම ශ්‍රමණයත් ලැබිලා පිරිසිදු ධර්ම ශ්‍රමණයක් ශ්‍රමණය කරන්න ලැබීමත් ඉතාමත් වාග්ය වන්තිකට හම්බ වෙන අවස්ථාවක් ඉතින් ඒක නිසා අද දවසේ අපි මේ රැස් කරගත්තා පින් පළමුවෙන්ම අපේ කල්යාණ මිත්‍ර හනුමදස්සී ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ ඒ සියලු බුදුවර දෙමාපියන් සියලු දෙනාටම අනුමෝදන් කරනවා. ඒ වගේම අපි අද දවසේ මේ ඉතුරු මේ ධර්ම සාකච්ඡාව අවසන් කිරීමට අපේ ආනන්දජි ස්වාමීන් වහන්සේට අපි නැවත ආරාධනා කර සිටිනවා. ත්වන් සත්‍යයි.